ඉතින් අපි මේ තාක් මේ ධර්ම දේශනා මාලාවට ප්‍රධාන මාතෘකාව තේමා වශයෙන් තියාගත්තේ සුත්ත නිපාතේ උරක සූත්‍රයයි. ඉතින් ඒ උරක සූත්‍රය අපි දවසකට එක ගාථාවක් වශයෙන් බොහෝ විට එක මාතෘකාවක් ඉදිරියෙන් තියාගෙනයි එක විදිහට බලනකොට එක එක දවසේ ධර්ම දේශනාව එක එකකින් ස්වාධීන සෝයත්වයක් පැවතුනා. නමුත් ඒ සූත්‍රය අනුව බලනකොට එකකම පැවැත්ම විදිහට ගැටේ. ඉස්ලාම් දවසේ ඒ ඉදිරිපත් ගාථාවේ ක්‍රෝධය මුල් කරගත්ත පසුබිමක් නිදාන් කතාවක් තිබුණේ ඊට පස්සේ ගෙවන් කරලා අදත් එනවා අපි පස්වෙනි දවසට හයවෙනි ගාථාවයි ඉදිරිපත් කරගන්න ඒකෙත් මේ කෝපය කියන වචනේ මුල් කරගෙන අන්ට වැඩි ටිකක් මේ ගැඹුරකට අපිට යන්න අවස්ථාවක් සැලසෙනවා. නස යසන්තර තෝන සම්පි කෝප කෝපා කියලා ඒ යම් වෙලාවක එක තැනකින් තව තැනකට මාරු වෙන අවස්ථාවවල භවතණ්හාවල විභවතණ්හාවට මාරු වෙනකොට වගේ ඒ භවන් ඉති භව භවං වේති වන්තෝ මේ භවයෙන් තව භවයකට ඉතර භවයෙන් භවයට වැඩිය භව තණ්හාවෙන් විභව තණ්හාවට මාරු වෙනකොට ඇති වෙන මේ කෝපය දැනගෙන ඒක ඉක්මවා ගන්න ඒ භික්ෂුව හරියට උරගෙක් තමන්ගේ දිරාගිය හැවක් හලනවා වගේ මේ සංයෝජන ධර්ම වූ කොරම් භාගයේ උද්දම් භාගයේ ධර්මයට ගන්න හැරලා එක්කෝ ඒ චිත්තක්ෂණේ තදන්තරව ලබන නිවන හෝ නැත්නම් පරමාර්ථ වශයෙන් තර ලබන නිවනට යන්න පුළුවන් කියන එකයි මේ ගාථාවේ අර්ථය සඳහන් වෙන්නේ. ඉතින් මේකේ නිසා බලනකොට අර අපි මේ දවස් හතරක් තිස්සේ දිගට දිගට එකම පිළිස බණ භාවනා කරන ගමන් දාන සීලාදී කටයුතු කරන ගමන් කැටි කරගෙන ආපු මේ ගැම්ම ඉදිරිපත් කරගෙනයි මේක ටිකක් ගැටේ ලියන්න වෙන්නේ. එහෙම නැතුව මේක සාමාන්‍ය බණකට පිටතර වටින මාතෘකාවක් නෙවෙයි. ඒක නිසා යස්සන්තරතෝම සාන්ති කෝපා. ඒ අතරමැද අවස්ථාවක් තියෙනවා. ඒක මේ භවසන්නා විභවතන්නා කියන දෙක අතරමැද වගේම හොඳට බලාගෙන ගියොත් හැම වෙලාවෙදී වාගේ යම් යම් අපේ ජීවිත සංසිද්ධිවල භාවනාවේ මූල කර්මස්ථානයේ වඩනකොට සක්මන් කරනකොට ඉදිරියට කටයුතු කරනකොට අපේ හිතේ වෙස්පරලියක් සිද්ධ වෙනවා අන්නේ වෙස්පරලි වෙනකොට නොදැන ගියොත් සූදානම් නැතුව ගියොත් භාවිත මනසක් නැතුව ගියොත් ඒක අවසාන වෙන්නේ කෝපයෙන් තමයි. නුරුස්නා ගැටකින් තමයි. ආඝාතයෙන් තමයි. එහෙම නැත්නම් ව්‍යාපාදකින් තමයි. ප්‍රතිගේකින් තමයි. ඉතින් මේක අන්තිමට එකතු වෙච්චාම කායික රෝග මානසික රෝග වලටපත් වෙනවා. ඒක නිසා අපි අකමැති වුණාට අපේ කය කාලයක් යනකොට ලෙඩ වෙනවා. අපේ මනස ලෙඩ වෙනවා. ඒක නිසා ඒකට අපි කායිකව භේද කරනවා මානසික භේද කරනවා. නමුත් ඒ නිෂ්ඨාවක් නැති ගතියක් ඒ නිසා තමයි මේ සර්වඥන් වහන්සේ සත්‍යත වෙන භව දුකට වේදානම් කියලා භවයේ කියනවා මේ දුක් වර්ගයක් අන්නේ භවයේ දුක් දකින්න ඒ කායික සුවේ මානසික සුවේ තියාගෙන මේ වගේ සූදානමක් අවශ්‍යයි මේ වගේ පෙරහුරුවක් අවශ්‍යයි ඉතින් මේක මේන කෝපය මේන අවිද්‍යාව දෝමනසය ව්‍යාපාදය නුරුස්නාගතිය මේ සියලුම දේවල් වලට මට්ටම් තුනක් තියෙනවා කියලා ගත්තොත් අපිට ලේසි මං හිතනවා මේ ප්‍රශ්නේ විසඳන්න කියලා. ඒකදී මේ ඒ කෝපය, ද්වේෂය, ව්‍යාපාදේ වගේ දේවල් අපිට දරා කියා ගන්න බැරුව කඩාපැන පුපුරන යන එහෙම නැත්නම් ඒව වීතික්‍රමණය වෙන උල්ලංඝනය වෙන තැන තමයි අපි සතෙක් මරණ අවස්ථාව. ඒ කියන්නේ භයානක විදියට මේක දරා ගන්න බැරුව ඒ පුද්ගලයා එතන ගිහිල්ලා ඒක වුණාට පස්සේ සමාජ නීති උල්ලංඝනය වෙනවා, ළමගේ තත්ත්වයට ගැලපෙන්නේ නැති දේවල් වෙනවා. වදක චේතනාව ඉහළම යනවා. ඉතින් ඒ වගේ වීතික්‍රමණය වෙන කෙලෙස් හොඳටම ගොජ දාන උතුරන අවස්ථාව තමයි සත්ව ඝාතන, සොරකම් වගේ දේවල් සිදුවේ. ඉතින් ඒ වගේ දේවල් වෙන සමිතියක් සමාගමක් සමාජික තත්ත්වයක් ගත්තොත් නඩත්තු කරන්න අමාරුයි. නිසා ලෝකේ හැමදාම මේ වගේ දේවල් වැළැක්වීම සඳහා නීති පද්ධති තියෙනවා කළ යුතු නොයුතු ශික්ෂණ නීති පද්ධති ඉතින් ඒවා අනුව හැසිරීමෙන් අපිට අර වීතික්‍රමණය වෙන උල්ලංඝනය වෙන තත්ත්වයන් නඩත්තු කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් අපේ ශාසන ප්‍රතිපදාවේ සීල ශික්ෂාව කියලා කියනවා. සීල ශික්ෂාවෙන් අපි බලාපොරොත්තු වෙන කායික වාචසික දුස්චරිත සතුන් මැරීම නම් වූ බරපතල විදියට පේන කාය දුස්චරිත පරුෂ වචන පරුෂ වචන වගේ බරපතල වචී දුස්චරිත මුල් කරගත්ත හරියට කාය දුස්චරිත වචී දුස්චරිත කියන අපි ඒවා ඉතින් ඔය පංචිල් පද රැකීම් වශයෙන් බොහොම වීරියෙන් ආරස කරගන්න. මේකට අපි කියනවා සීල ශික්ෂාව සහ සීල සංවරය කියලා. ඒකෙන් අපි මේ වීතික්‍රම කෙලස් කියන එක පොඩ්ඩක් අඩමාරු කරගන්න. ඇල්මරා ගන්න. ඊට පස්සේ වීතික්‍රමයේ නොඋනත් උල්ලංඝනයේ නොඋනත් හෘදේ වස්තු නැත්නම් අපේ හිතේ එහෙම නැත්නම් අපේ సంతානේ පැන නගින අවස්ථාවක් තියෙන එක තාම අර මට්ටමටම යක්ෂසේක රාක්ෂසේක වගේ විදිහට පැනලා නැහැ. කොයි වෙලාවෙ පණිවිඩ කියලා දන්නේ නැතුව Tamanට වැටෙන අවස්ථාවක් තියෙනවා. අනුගේ අතට ඇඟට අත තියලා නැහැ. වචනයකට බිඳිලා නැහැ. එහෙම තියෙන අවස්ථාව තමයි අපි නීවරණ ධර්ම වශයෙන් සඳහන් කරන්නේ. අනේ නීවරණ ධර්ම සඳහා සීලේ වග කියන්නේ නැහැ. නැත්නම් සීල ශික්ෂාවෙන් වීතික්‍රමණය වීතික්‍රම කෙලෙස් සමනය කරාට ඒ පරිඋත්ථාන මාර්ගයේ කෙලෙස් සමනය කරන්නේ නැහැ. ඒක නිසා අපි සීලය කොච්චර දොරක්වත් ඒකුත් කියලා සම්පූර්ණ කෙලෙස් පරාසයෙන් දමණය කරගන්න සමනය කරගන්න එහෙම නැත්නම් ශික්ෂණය කරගන්න බැරි නිසා ඒ පුද්ගලයා තවෙන්නේ තියෙනවා මම මෙච්චර සීලවන්තයි ඒත් මට මේ නරක දේවල් සිද්ධ වෙනවා නරක දේවල් කෙරෙනවා ඒ නිසා මේ සීලයේ බලමයි කියලා වගේ. ඒක නොදැනුවත් කරන මිසක් සර්වඥාන්සේගේ දේශනාවේ එකට එක සම්බන්ධයක් තියෙන්නේ සීල ශික්ෂාව රැක්කොත් විචක්‍රමන කෙලස් තදමාරු කර ගන්න පුළුවන් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් වෙනවනම් වෙන්නේ දමණය වෙන්නේ විචක්‍රම කෙලස් පමණයි. ඊට පස්සේ වෙනම ශික්ෂාවකට යන්න ඕනේ මේ පරිඋත්ථාන කෙලස් සමනය කරන්න නැත්නම් අපි ඒකට කියනවා මේ නීවරණ ධර්ම සමනය කිරීම කියලා. ඒකට අපි කියනවා සමාධි ශික්ෂාව කියලා. සමාධි ශික්ෂාවේ මේ පරිඋත්ථාන මට්ටම සමනය කරන්න පුළුවන්. ඉතින් මේකේ නීවරණ ධර්ම පහක් තියෙන බව ප්‍රසිද්ධයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡය කිය. ඒකදී මේ ව්‍යාපාදේ කියන්නේ මේ කෝපේ තමයි. කෝපේ නියෝජනය කරන ව්‍යාපාදේ වශයෙන්. ඉතින් ඒක අපි මට හිතනවා ටිකක් ඉස්සරහට අරගෙන සාකච්ඡා කරොත් හොඳයි කියලා. ඒකට අපි වෛරය, ක්‍රෝධය, පටිඝය, ව්‍යාපාදය, විහිංසාව ආදි වශයෙන් නම් පදහම් කරනවා. ඉතික අනිත් පැත්ත වඩන්න ඕන. නීවරණ ධර්මයක් වශයෙන් යම් කිසි කෙනෙකුට ක්‍රෝධය, විහිංසාව, පටිඝය, තරහව, ව්‍යාපාදේ තියෙනවා නම් අවිහිංසාව, මෛත්‍රිය වගේ දේවල් වඩන්න ඕනේ. ඒක නිසා අපි මේ ක්‍රෝධය කියන කෝපය කියන ඒ චෛතසිකයේ දිගේ බරපතල දෙයක් වෙන්නේ. පරිඋත්තාන කෙලස් එක කතා කරනකොට ඒකට සමාධි භාවනාව අපිට අවශ්‍ය වෙනවා. ඒ සමාධි භාවනාවක් තමයි හරියටම දන්නවනම් ඒක ක්‍රෝධ චරිතයක්, පටිඝ චරිතයක්, ද්වේෂ චරිතයක් කියලා මෛත්‍රිය වඩන්න. ඒ මෛත්‍රිය වැඩිම බොහෝ සුන්දර දෙයක්. නමුත් ඒ මෛත්‍රියෙන් මේ පරිඋත්තාන කෙලස් නැත්නම් කෝපයේ පරිඋත්තාන මට්ටම දමණය කළ සමණය කළ දුන්නට ඒ අනුසයට අත තියන්න ඒක බලවත් නැහැ. විනිවිදකට අපිට කියන්න වෙනවා මේ වීතිකම කෙලෙස් වසයෙන් කියන කෝපය සීලෙන් සමණය දමණය කර ගන්න පුළුවන් වගේම පරිඋත්තාන මට්ටමට තියෙන ව්‍යාපාදය සමත භාවනාවකින් විශේෂයෙන්ම මෛත්‍රී භාවනාවකින් দমনය කර ගන්න බලන උනාට ක්‍රෝධයේ තව අඩියට ගිය මට්ටමක් තියෙනවා අනුසය මට්ටම. ඒකට මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා අහන්නේ නැහැ. ඒකට බොහොම බලවත් මේ බෙහෙතක් අවශ්‍ය කරනවා. ඒකට ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. මේ ප්‍රඥා ශික්ෂාවට යන්න ඉස්සර වෙලා මේ ව්‍යාපාදේ කියන නීවරණ ධර්මය නැති කිරීම සර්වඥාන්සේ දේශනා කර තියෙන මෛත්‍රිය නැත්නම් මෛත්‍රී භාවනාව ගැන අපි ටිකක් කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. මේ මෛත්‍රියට යනකොට වෛරයේ අනිප්පත්ත අවේරය තමයි අපි පතුරවන්නේ බුද්ධහතුමේ වෙන මේ මෛත්‍රියක් නැහැ. තියෙන වෛරය නැති කිරීම තමයි මෛත්‍රිය කියන්නේ. ඒක නිසා ප්‍රායෝගික පැත්තෙන් මෛත්‍රී භාවනාවක් විදියට වඩනකොට ආරම්භකය ඒ බවට මෛත්‍රී භානාව වඩන කෙනාට පුංචි සලකා බැලීමක් ශක්්‍යතා පරීක්ෂණයක් එහෙම නැත්නම් රෝග නිర్ణය කරන්න වෙනවා මම ඇත්තටම ද්වේෂචරිතයක්ද කියලා බලන්න. ද්වේෂචරිතය තමයි මේ මෛත්‍රී බෙහෙතක් වෙන්නේ. එහෙම නැතුව රාග චරිතයට මෛත්‍රී වැඩිම රාගය කුරු ගන්නන්න ඉඩතියි. රාගං මුකේන මෙත්තා වංචේති කියලා එකක් තියෙනවා. එසා රාග චරිතය මෛත්‍රී වඩන්න ගියාම බොහෝම ඉක්මනට ඒක හරියනවා. හරි ගියාම ඔබ අන්තිමට කරකිලා විලිවරලා වංචනික ස්වරූපයෙන් රාගය වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ අනතුරු සියලුයක්ම ගන්න අපට බෑ පිටන්නේ නැහැ. නමුත් ඒකට පොඩි ආරක්ෂක ක්‍රමයක් තමයි තමයි ද්වේෂය වැඩි නම් තමයි මේ මෛත්‍රී බේතක් වශයෙන් පාවිච්චි කරන්නේ. මේක විශේෂයෙන්ම පෙන්නලා දෙනවා විපස්සනා භාවනාව ඉස්සරහට ගියාට විපස්සනා ආචාර්ය මත ආචාර්යවරු සහ ක්‍රම. ඒ නිසා මට විපස්සනා ගන්නපු එක ස්වාමීන් වහන්සේ නමක් මට වණේදි කිව්වා අපේ සම්ප්‍රදායේ තේරවාදී මේ බුද්ධානුස්සති මෙත්තාට මරණං අසුභස්සති කියලා බුද්ධානුස්සති භාවනා මරණ මෛත්‍රී භාවනා මරණ සතිය සහ අසුභේ කියලා භාවනා ක්‍රම හතරක් තියෙනවා පූර්ව කෘත්‍ය වශයෙන් ඒව කරන්නේ ඊගාවට කරන තියෙන බරපතල විපස්සනාවට පෙරහුරුවක් වශයෙන් ගෙපල කැපීමක් වශයෙන් විමසකස් කිරීමක් වශයෙන් මේක ඉස්තර අපේ මේ ලංකාවේ සංග්‍රහ වෙච්ච ක්‍රමයක් බොහෝම ගෞරව කරපු එකක් ඒක වෙච්ච එක ආධිනවයක් පෙන්නනවා නම් ඔය ලංකාවේ මෑතකදී වෙච්ච බුද්ධ ආගමේ විශේෂයෙන් භාවනාවේ විපස්සනාවේ ප්‍රබල නැගී සිටීමට කලින් භාවනාව ලංකාවේ තිබුණා ඔය චතුරාර්යක භාවනාවට සීමා වුණා. ඒ ඒ මෛත්‍රී පිළිබඳව බුද්ධානුස්සතිය පිළිබඳව මරණානුස්සතිය පිළිබඳව අසුභ සත්‍ය පිළිබඳව ගාථා ටිකක් තියෙනවා. හැම සංඛ්‍යාවක තමයි කටපාඩම් කළ යුතුයි. බුදුහාමුදුරුවෝ ආරම්භව ගාථා ටික කියන එක තමයි මේ භාවනා හතර කියලා කරේලා. ඉන් යහට වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. ඒක නිසා භාවනා අවචින්නේ සකස් කිරීමක් පමණයි සකස් කරමු ඉඩමේ පැල කරපු පැලයක් තිබුණේ නැහැ. හැමදාම ඉඩම සකස් කරනවා. දෙපළ කපනවා. හදපු දෙයක් නැහැ. ඒ තරමටම යනකම් අපි බංකොලොත් වෙලා හිටියා. අන්නේ බංකොලොත් වෙච්ච කාලේ ප්‍රධානම ක්‍රම හතර උනේ බුද්ධානුස්සති මරණ මෛත්‍රිය අසුරු මරණසතිය. නමුත් මේ විපස්සනා ආවට පස්සේ අපි දැනගත්තා මේ හතරෙන් අපි කරන්නේ විපස්සනා හදන්න සුදුසු මානසිකත්වයක්. සුදුසු ගෙපල කපයිලාවක් සුදුසු ඉදම සුද්ධ කිරීමක් කරන්නේ. ඉතින් මේක සුද්ධ කර කර හිතියල වැඩක් නෑ ඕක විපස්සනාව ගේ හැදෙන්නේ නැත්තම්. නැත්තම් ඊට පස්සේ කරාට පළ කරන්නේ නැත්තම්. ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා ඒ වගේ බරපතල විපස්සනාවක් කරන්න බලාපොරොත්තු වෙච්ච එකන ගෙපල කැපීමේ වැඩ පිළිවෙලට ඉදම සකස් කිරීමේ වැඩ පිළිවෙලට පූර්ව කෘත්‍ය වැඩකට කොච්චර වෙලා දෙන්න ඕනද මොකද වෙලාව අඩුකම් නිසා ඒකට විපස්සනාට බර ගුරුවරු මේකට පොඩි වෙලාවක් දීලා විපස්සනාට වැඩි වෙලාවක් ගන්න හැම වෙලාවෙදීම කාලසටහන් සකස් කරා අන්නේම සකස් කිරීමේදී මෙන්න මෙහෙම ඒ මගේ ගුරුවරයා කියපු වචන වැදගත් වෙනවා. මොකද්ද? මේ හතරම අංග සම්පූර්ණ කළ විපස්සනාට යනකොට අපිට මේ ජීවිතේ කරන්න වෙන්නේ. එනිසා අපිට අදාළ එක දැනගන්න. මම බුද්ධානුස්සතිය කරන්න ඕනේ හිත නිතරම පසුබාන, හේබාන, කම්මැලි වෙන හිතක් තියෙනවා නම් බුද්ධානුස්සතිය ලම්බන ප්‍රීතියෙන් දිනු කර ගන්න ඕනේ. ඒ නිසා මගේ හිත එහෙම හේබාන එකක්ද කියලා දැනගන්න නැතුව බුද්ධානුස්සතිය කරන්න ගියොත් ඒක කරන්නන් වාලේ කිරීමක් වෙනවා කලාව කලාව සඳහා වෙන එකක් වෙනවා. කලාව මනුෂ්‍ය සඳහා නෙවෙයි නැත්නම් භාවනා භාවනා සඳහා වෙන එකක් වෙනවා. මෛත්‍රී භාවනා වේ වගේ කරන්න ඕනේ ද්වේෂ චරිතයක් නෑ. ඒකේ මරණානුසතිය කරන්න ඕනේ වැඩ පස්සට දාන ගතිය තියෙනවා. ඔය නාට වෙලා භාවනා කරන්න බැරිය දැන් ඉතින් ඔය බබා ලොකු වෙන වෙලාව කාටවත් තියෙන ඕක කරන්න බෑ කියලා කවුරු පස්සට දාන. කවුරුත් දන්නේ බබා මැරෙයි අම්මා මැරෙයි කියලා කාටවත් කියන්න බෑ ඉස්සරට. මායාවේ නෑ එහෙම කොන්ත්‍රාත් එකක් අස්සන් කියලා. කොයි වෙලාවෙම දැනෙන නිසා මරණානුස්සතිය මතක් කරනකොට පසවදාන කච්චිට දෙලොරක් වෙනවා. ඊගාමට අසුබ වරනවා රාගචර්යය. ඉතින් මෙහෙම නැතුව මේ තිබුණට භාවනා කරන එකයි මෙහෙම රෝග නිర్ణය වෙලා භාවනා කරන එකයි අතර වෙනස කියලා දෙන්න පුළුවන් වෛද්‍ය විද්‍යාව දෙන බෙහෙත් දෙකක්. ඕවර් ද කවුන්ටර් කියලා જાතියක් තියෙනවා ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් කියලා જાතියක් තියෙනවා. ඕවර් ද කවුන්ටර් කියන එක ඕනේ ලෙඩෙක්ට ගිහිල්ලා ෆාමසිකෙන් ඒ ෆාමසිකෙන් ඉල්ලුවාම දෙන්න ඕන. ඔය ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එක දොස්තර මහත්තයෙක් නිරීක්ෂණය කරලා දොස්තර මහත්තයා ප්‍රෙස්ක්‍රයිබ් කරනවා. මේ හතරක් වූ භාවනා ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් කියලා තමයි මට කිව්වේ ගුරු මහත්තයා. රෝග නිర్ణය කරන්නේ නැතුව මේක තිබුණාට බිව්වට වැඩි ගමනක් යනකොට කොහොමඩක්වත් මල්ලේ බැන්ඩෝල් ටිකක් දාගෙන යනවා. සිද්ධායේ රුපියක් දාගෙන යනවා. ඒ නිසා ඉසේකක් කොමට වරෙන් කියන වගේ වැඩක් තමයි එතන තියෙන්නේ. එතන කැක්කුම් පිටුරුම් වලට ආරාධනාවක් තියෙනවා. ලෑස්ති ළමයි යන්නේ. තිබුණත් එකයි නැත්ත් එකයි අරගෙන යනවා. ඒ වගේම මෛත්‍රී භාවනා වගේ කෙරුවට නරකක් නෑ මම මේ දෝෂයක් කියනවා නෙවෙයි. අපිට හම්බෙලා තියෙන සීමිත කාලයක් මේකට යොදවනවා නම් අපි දැනගන්න ඕනේ මෛත්‍රිය වැඩ කරන්නේ මෙන්න මේ රෝගෙට. මොකද්ද? ද්වේෂයේ මේ කෝපේ. ඒක නැතුව කෙරුවොත් ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් වෛද්‍ය නිර්ණයකින් කළ යුතු බෙහෙතක් ඕවට කවුන්ට බෙහෙතක් වගේ පාවිච්චි කරන්න ගියාම හයි පොටෙන්ෂල් ඩ්‍රග්ස් හරියට මාත්‍රාව හරියට විලාර ගත්තේ නැත්නම් ඕකෙන් එනවා ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එකක්. රෝගෙන් බෙහෙතෙන් හට ගන්නවා රෝගයක්. ඒක දොස්තරපත් අල්ලන්න. ඒක අසා අතිකිච්චයි. තිකිච්ඡා කරන්න බෑ. අසාධ්‍ය වෙනවා. ඒක නිසා බේත් එක සෙල්ලම් කරනවට වැඩිය හොඳයි ඒ සාත්‍ත්‍ය දන්න කෙනෙක්ගෙන් අහන්න. ඒ කියේට යෝගාවචරය කොහොමද දැනගන්නේ? මට තියෙන කම්මැලි චර්යාද, රාග චර්යාද, ද්වේෂ චර්යාද, මෝහ චර්යාද කියලා. ඒක හරි වටින දෙයක්. මොකද තව කෙනෙක් ඇතුව කරනකොට අපි වෛද්‍යවරයෙක් කියන්නේ. ඒක තමන්නම අල්ලන්න පුළුවන්. කොහොමද අල්ලන්නේ? ඒ අපි යන ක්‍රමයට බැලුවොත් ආනාපාන සති වගේ මධ්‍යස්ත අරමුණේ දානකොට අරමුණේ හිත තියාගන්න බැරි ගැටුම් බහුලකම නිසා සද්දයක් එනකොටම කේන්තියක්. වේදනාවක් එනකොටම ද්වේෂය පහළ වෙනවා. හිතවිල්ලක් එනකොටම කඩාවයි. එහෙමනම් අපිට හිතන්න පුළුවන් ඒ ගැටුම් බහුල ජාතියක් අපිට තියෙන්නේ. ද්වේෂයට බරයි කියලා ඒ ගැටෙන බව, ඒ වේදනාවට හැපෙන බව ඒ සද්දයක් එනකොටම කිපෙන බව නැවත නැවත තහවුරු කරගන්න වෙනවා. ඒ සද්ද නැති කරන්න උත්සාහ කරන්න එපා. හිතවිලි නැති කරන්න උත්සාහ කරන්න එපා. වේදනාව නැති කරන්න උත්සාහ කරන්න එපා. නැවත නැවතත් ආනාපානට දාලා බලන්න ඕනේ මම නැවත නැවතත් ආනාපානෙන් පිටපණින්නේ ගැටුම නිසාද කියලා. එහෙමනම් අපිටම පුළුවන් නිරීක්ෂණයකට එන්න නිරීක්ෂණ තුළින් අපට නිගමනයකට එන්න පුළුවන් මාළඟ තියෙන ගැතුම නිසා අරමුණ පවත් ගන්න බැරි කම. එහෙම නැත්නම් සමහරලාට විවිධ ආශාවන් නිසා මේ භාවනා කරගෙන ඉන්නවට වැඩිය මේ වෙලාවේ වෙන ප්‍රසාවක් කරොත් කලාවක් කෙරුවොත් ගානක් ඇදුවොත් චිත්‍රයක් ඇඳුවොත් හොඳයි නේද කියලා ඒ ඒ ආශාවන් නිසා භාවනා කරන යන බැරි කච්චක් වෙනවා ඒ කියන්නේ මේක ලෝභ චරිතයක් තියෙනවා මේ වැඩේ මේ කිවර කෙරුවොත් ඉවර කරන්න හිතුවොත් භාවනා කරලා හිතුවොත් අර වැඩේ කරන්න බැරි මනුෂයා ඒ වැඩේ කරන්න ඕන. මේකට වැඩි ඒක වැදගත් කියනවනම් එතකොට ලෝභ චරිතයක් කියලා අපිට හිතා ගන්න. එහෙම නැත්නම් භාවනා කරගෙන ඉන්නකොට අදට මේ ඇති හෙටට කල්ලා. හෙට වෙනකොට අනිතර කල්ලා. කල් දානවා නම් මරණානුසුති භාවනා ආදි වශයෙන් ආනාපානයේ කියන බාධාව තුලින්මයි අපේ චරිතලක අපට අල්ලන්නේ. ඉතින් මේකම අපේ ජීවිතේ මහ විශාල පෙරලියක් ඇති කරනවා. අපේ බාධාවල් එක ගැටෙන එක නෙමෙයි අපි දැන් කරන්නේ. බාධාවල් තුලින් කියවෙන පණිවිඩය. පණිවිඩයට සාදර වීම තුළින් තමයි බාධාට උත්තරය හම්බෙන්නේ. ඒක නිසා හොඳ ඥානවන්තයෙකුට මට තියෙන ද්වේෂ චරිත කියලා දැන ගැනීමම මෛත්‍රී භාවනාව නොකරම කොට ඉන්න පුළුවන් තත්ත්වකුත් තියෙනවා. අපි ඉතින් මෙහෙම බෑයි කියලා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මම ඉඳගෙන ඉන්නකොට මට තියෙන ප්‍රශ්නේ ඒ නරක හිතවිලි එනවා. අතීත හිතවිලි ඇවිල්ලා පච්චත්තාපේ. සත්‍යයක් ඇහෙනකොටම තරහය. වේදනාවක් එනකොටම කිපෙනවා. ආ එහෙම මෛත්‍රී භාවනා කරන්න. මේ මෛත්‍රී භාවනා කරනකොට අපේ මෙත්තානි සංස භාවනා මෙත්තානි සංස මෙත්තානි සංස කර්මී මෙත්ත සූත්‍ර ආදී බොහෝ ප්‍රසිද්ධ සූත්‍ර ආශක් සර්වඥාස දේශනා කළා තියෙනවා. අනේ වයිදී අපිට සිද්ධ වෙනවා මේ द्वේෂය දැනගෙන. द्वේෂය කියන ආදීනව දැනගෙන. ඒ द्वේෂය නැති වේවා ප්‍රාර්ථනා කරා. එහෙම නැති වෙන ආලවට්ටම මේ මෛත්‍රී නැහැ. අහං අවේරෝ හෝමි. මම වෛර නැත්තේ වෙන්නවා. ඉස්ලාම් වෛරය අඳුර ගන්න නැතුව වෛරණත් එක්ක මා කියනට වැඩිය යම් කෙනෙක් තමයි ළඟ තියෙන මේ ගැටෙන ස්වභාවය නුරුස්නා සුළු ගතිය අනුන්ගේ වැරදි හොයන ගතිය වගේ දේවල් Taman තුලින් අස්පනාට දැකලා අනේ මේ වගේ වෙන හරියක් වෙන්නේ හානියමයි කිසිම හොඳක් නැහැ ඒ නිසා මට පවන්නේකට තරම් වෙන්නේ නැහැ ඒ නිසා මගේ හිත මයි ද්වේෂෙන් තොර වේවා කියලා හොඳට වාඩි වෙලා ඇඟට මෛත්‍රී කරලා කයට හොඳට සැප දීලා අදිෂ්ඨාන කරනවා මම වෛරණැත්තෙක් වෙම්මා වෛරණැත්තෙක් වෙම්මා වෛරණැත්තෙක් වෙම්මා වෛරණැත්තෙක් වෙම්මා ඒ වගේම මේ පද හතරක් අපිට ආචාර්ය මතේ වදිනවා කරනවා අවේරෝමි අභ්‍යාපජ්ජෝමි අනීගෝමි සුඛී අත්තාන පරිහරණ අවේරෝමි කියලා කියන්නේ මම වෛරයක් නැත්තෙක් වෙම්මා අනීගෝමි කියලා කියනවා කායික සුවේසුපත් වෙම්මා අභ්‍යාපජ්ජෝ අනීගෝමි කියන්නේ මානසික සුවේසුපත් වෙම්මා අභ්‍යාපජ්ජෝ මම ආබාධයන්ගෙන් තොර කායික ආබාධයෙන් තොර වෙනවා සුඛියසාන පරිහරණය කියන මට මේ ලැබුණා වූ ආත්මේ මම සෝෂේ පරිහරණය කරන්නෙක් වෙනවා ඉතින් මේකත් කියන ඇත්තටම කදමකට ද්වේෂය කියන එකට අවේලෝම කිව්වට ප්‍රඥා චරිතයට හා සුඛියස්ථාන පරිහරණය කියන කොහොමදයි සුඛියස්ථාන පරිහරණය කියලා කියන්නේ ලැබුණා වූ ජීවිතයේ සෝෂේ පරිහරණය කරන්නෙක් වෙනවා ඔන්න ඕකට කරන උනන්දුවක් තමයි ඕක කුල් මේ කුළු ගන්න ගැනීම තමයි මේ ඉඳගෙන සැප දෙන්නේ කියලා කියන්නේ ශරීරයට. සැහැඬු කරන්න කියන්නේ. සමබර කරන් ලැබුණා වූ ආත්මය මේ ජීවිතය මේ කය සුවසේ පරිහරණය කරන. දඬු කඩේ ගැහුවා වගේ හෝ කුරුසෙ තියලා එන ගැහුවා වගේ භාවනා කරන්න බෑ. භාවනා කරන හොඳට වාඩි වෙන හොඳ සක්මන් කළා වාඩි වෙන්න. වතුර ටික බොන්නා වතුර බීලා වාඩි වෙයි. ඌවකට පොඟවගෙන. ලොකු සංකීර්ණ කාලේ කියන දෙයක් තමයි අත්පය දෙක හොතලා වාඩි වෙන්නේ කියලා. මොකද ලංකාව වගේ රටවල උඟ කුෂ්ණ වැඩිකම තියෙනවා. යන්නේ වැසිකිලි කැසිලි කරනවා කරන්න ඕනේ. ඒක කොහොම කරලා කය ගිහිල්ලා තැම්පත් කරන්න ඕනේ පරියන්කේ. අම්මා ගමන්ගේ කුරුඳු දරුවල කියලා දීලා නාවලා උතු කිල්ල තැම්පත් කරන්න වගේ. හොඳ නිින්දකට සූදානම් කරලා හදන්න මේ මේක පිටිකරවන්න හදන එකක් නෙවෙයි. නමුත් නිදර්ශනයක් මම කියන්නේ. ඒකල ඒ කයේ සංහිපේ බුද්ධ විඳින්න බැරි නම් එනම් භාවනාවක් හරියන්නේ. මෛත්‍රිය හරියන්නේ නැහැ, ආනාපාන හරියන්නේ නැහැ. ඒ නිසා කොච්චර රහතන් වහන්සේනමක් වුණා. කොච්චර ආර්ය මාර්ග ඵල සමාපatti කියන කෙනෙකුට වුණා. මේක බැන්නම් මාර්ග ඵල සමාපatti යන්න බෑ. ඒ කතා මේකට අල්ලන්නේ. ඒ ලංකාවේ කිහිපයක් අපේ ලොකු සංකීර්ණ කාලේ මතක් කරා. රහතන් වහන්සේ නමක් කැලේ තනියම විවේකී තාසනිසා ගමෙන් ටිකක් ඈත තනියම කුටියක වාසය කරලා තියෙනවා. උපස්ථායකෙකුත් නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගමට ගිහිල්ලා පින්ඳ වාද කරන්න එනකොට දරකඩන් දෙන අම්මලත් එක්ක කුඩිතරු ඇවිල්ලා අම්මල දරකඩන්දි කුඩිතරු කුටියේ තියෙන සීරම පෙරළුවා. කස්කොලම් කඩලා දාලා මිදුල හැරිදැරි කරලා කුටියේ තිබුණ කල බිඳලා ඉතින් ඔක්කොම දාලා ගිහිල්ලා. මේ හැමදේටම දැනගත්ත ගණ්ඩරු ඇවිල්ලා මේක නාස්ති කරලා තියෙනවා කියලා මොනවක් ගණන් ගත්තේ නැහැ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා අරහත්මන් කළේ වගේ ඥානෙ දැන් පැයක් විතර ඇවිදගෙන එහෙම ගිහිල්ලා ඒ භාවනා කරලා තියෙනවා. අනේ භාවනා හරියන්නේ නැහැ. මොන තාලෙම භාවනා කරුවා හරියන්නේ. රහතන් වහන්සේ නමකට එහෙම වෙච්චාම උන්වහන්සේ කරන්නේ ඒ හරියන්නේ නැති එකන ගැටෙන්නේ නැහැ. ඒකට හේතුව මොන වගේ එකක්ද කියලා බලන්න. ඒකට හේතුව මොකද්ද කියලා බල බල යනකොට ඒ ශාසන තේරෙනවා මේ භාවනා කරන්න ඉස්සෙල්ලා පරිසරයයි කයයි දෙක සංසිඳවල අත්පතු ගාලා බුද්ධ කරලා වාඩි වෙන්නේ නැති වුණොත් ඒකේ අවුල ඔළුවට ගහනවා. ඒ නිසා මම අනිවාර්යයෙන් මේ කුටිය නැවත සකස් කරලා අත්පතු ගාලා වාඩි වෙන එක තමයි මම කලේ තිබුණේ. ගන්ධරුව මේක විනාශ කරලා ගියාට අවුස් කරලා ගියාට හදන්නට වාඩි වෙච්ච නිසා මට මේ ගුණේ උන්වහන්සේ නැගිලා සිවුර රස කරගෙන අර ඔක්කොම හරි ගස්ලා ඉඳලා සුපතු ගාලා සන්තෝෂයෙන් කියලා වහනවා හරියට වල සමාපත්තිය සමාවත් සමාවින්න පුළුවන් වුණා කියන්නේ. ඒ වගේ මේ කයට මෛත්‍රී කරනවා කියන එක සුඛභෝගීත්වයක් නෙවෙයි. ගොංගා ගුණා බාහින කරත්ත බාහින ගොංගා ගුණ කරත්ත කාර්යය ගුණාට කලකන් නැති වුනොත් එකී කරත්ත බිස්නස් කරන්න බෑ. හම්බෙල් ගාලේ දේරම් බබාට පොත්තරම් දෙන්න ඕන කිරිපිටි අරන් දෙන්න ඕන කියලා ගුණාට ගුණක් උගෙනක් දුන්නේ නැත්තම් ගුණාට කියන්න බෑනේ. සබෝන් කරත්තකාරය ගන්නවා ඔක්කොටම ගෙදර ගෑනට වැඩිය ගුණාට හලකනවා. අපිත් මේ අපේ ඇඟට කාන්තිතුමා ඉන්න කාලේ කියන්නේ මගේ බూరు සහෝදරය කියලා. ආරාධනාවක් කියමු කරනකොට කියනවලු මේ මට නම් එන්න ඕනකම තියෙනවා බూరు සහෝදරය ඊට දුන්නොත් එන්නම් කියලා කියනවා. මේක මොන කොයි වෙලාවක වයිද? ඒක උතුර කයට පයිටි කරපයි කියන එක විපස්සනා යෝගාවචරය අනිවාර්යයෙන් කරන්න. මම මගේ කායයට සලකන්නේ මේක මම කෝවිලක් පන්දලක් හදනවා වගේ මට අකින්. කොයි වෙලාවෙ මේකට රහතන් වහන්සේනමක් වඩීද කියන්න බෑ. නිසා මේක ජරා කරලා තිබ්බොත් එන්නේ නැතුව යනවා. ඒ නිසා මම මේකට පුළුවන් තරම් සපේ. සලකන. සුකුබම විදේව නෙවෙයි අවශ්‍යතාවය. අවශ්‍යතාවය දෙක දෙන්න. මේ නිදාන ඉඳ ගන්නකොට කියන්නේ හුදුට අනිපරිගණකය. පරිවර්තය කියලා සම්බර කරගෙන සහැල්ලු කරගෙන මේ සහැල්ලුතාවයට හිත දැම්මහම මොකදෙනෙකුගේ තියෙන ප්‍රශ්නයක් තමයි ආනාපානෙන් පටන් ගන්නද විඹීම ඇගලින් පටන් ගන්නද මොනම ප්‍රශ්නයක්වත් ඕනේ නැහැ. කයට හිත ගිහිල්ලා කයේ හිත ගන්න කිඳුනා නම් ඇතුළට නැමුණා නම් ඊගාට මතුවෙන අරමුණත් එක්ක යන්නේ කයි තියෙන්නේ. හුස්ම නම් පේන්නේ හුස්මත් එක්ක යන්නේ. ආනපාන දැනන ආනපානෙත් එක්ක යන. පින්ගිමක් වෙනවා ඒකත් එක්ක. හැබැයි ඒක මාරු කරකට ඉන්නවා. ඊට පස්සේ හතටක් හරි කරලා මතුවේ දෙයත් එක්ක ගියොත් කඩා ප්‍රශ්නේ. ඉතින් මේ පුංචි ටෙක්නික්ස් ආරම්භයේදී කරන මේ දේවල් කවවම කවදාකවත් රහත්ම තමත කරන්නේ. ඒකයි ආධුනික හිතක් අපට අවශ්‍ය කරන්නේ. ඒකයි අපිට ලදරු හිතක් අවශ්‍ය කරන්නේ මේ කායට ප්‍රේම කරන්න. මේ කාම ආසාවෙන් නෙවෙයි. කරත්ත බැනින කරත්ත කාර්යය ගුණාට සලකනවා වගේ. මේ බුදු සහෝදරයත් එක්ක යාළු වෙලා වැඩි කරගන්න. නැතුව කරන්න බෑ. ආන්නේ විජිත සුඛියතානම් පරිහරණි හෝ අවීරෝ හෝ කියලා දිගට වඩනකොට තමන්ට තමන් පිළිබඳව මෙලෙක් ගතියක්, මිත්‍ර ගතියක් දැනෙනවා අපිට කියන්න පුළුවන් මෛත්‍රී වැඩ කරනවා. එමෙතු කොච්චර කරගෙන හිටියත් ඒකෙන් කිසි දැනීමක් හැඟීමක් එන්නේ නැත්නම් කලෙ මුණින් නමල වතුරක් කරුවා වගේ මෛත්‍රිය අහන්නේ නැහැ. මෛත්‍රිය අහන්න මේ භාවනා කිරීම හිතන්න ඕනේ. හරියට අපි කාන්තාර භූමියක ඇවිදිනවා බොණ්ඩ වතුර නැහැ, නාණ්ඩ වතුර නැහැ. අන්න එහෙම අවස්ථාවක අපිට කෙම්බිමක් ලැබිච්චා. කෙම භූමිය. ඒකේ වතුර තියෙනවා නම් අපි ගිහිල්ලා මුද්දට වතුර උතුරන ඉලක්කාව කලයක් වගේ වාදනයක් වගේ කරන එක එක වතුර කලිය කලිය තම වතුර භාජනයේ භාජනයේ ගමගේ ඇඟට වක් කර ගන්නවා අර තියෙන 10ේදී පුදුම සාන්තියක් දැනෙන. ඒ වගේ තමයි මම වෛර නැට්ටෙක් වෙන්නවා වෛර නැට්ටෙක් වෙන්නවා වෛර නැට්ටෙක් වෙන්නවා වෛර නැට්ටෙක් වෙන්නවා කියලා දිගට කියන කියන වෙලාවේ තමන තමන් එක මිත්‍ර ස්වරූපයක් මෙලෙක් ස්වරූපයක් ආද භාවයක් දැනෙනවා නම් අන්න අපිට කියන්න පුළුවන් මෛත්‍රී සෑහෙන අල්ලගෙන ගතියක් තියෙනවා. යම් විදියකට මෛත්‍රී භාවනා කරනකොට මේ විදියට පරිසර සකස් වෙලා විනාඩි 5ක් 10ක් පුදුමාකාර ඇඟ ඇතුලේ තිබුණට මලකට කරලා ගිහිල්ලා මකුණල් කරලා ගිහිල්ලා සුද්ධ වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය හොඳටම බඩු කපඩා කරලා දුන්න කාමරයක් පිළිච්ච කාමරයක් බඩු සීරම ඉර්ගාලා ජනෙන්දර ඔක්කොම ඇරලා හොඳ කටු ගන්නවා. ධාතු කරා පත්තු කරපුවාම ඒක අර තිබුණු අර මුස්පීන්ට ගැටි නැතුව මකුළු දැල් කැඩලා සුද්ධ වෙන්න වගේ මේ සේරම යනවා. ඒ නරක ගති, හැපෙන ගති නිකීලම් දැනෙනවා නම් ඉස්සලාම Tamanටමයි තේරෙන්නේ. එහෙම නැත්නම් සුරූපී කෙනෙක් තවත් හොඳට රූපලාවන්‍යයෙන් ආඩ්‍ය කරලා ගත්තාම එයාගේ රූපේ තෙද ගන්නෙන්නේ කොහොමද? අන්නේ වගේ තමයි මෛත්‍රී කරනකොට මේ හිත දිලිසෙන්න ගන්නවා. තෙද ගන්නෙන්න ගන්නවා. හැමදේම මෙලෙක් වෙන්න පටන් ගන්නවා. හැමදේම සුන්දර වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි මෛත්‍රී කරනකොට ඇඟෙන ක්‍රමය දැනෙන ක්‍රමය. ඒකේ වැත්තකට විපස්සනාවක් තමයි. Tamanටම තේරෙනවා. Tamanට මෛත්‍රී කරගන්න එක මාත් එක්ක මම ජීවත් වෙන එක අනිවාර්යෙන් මම කියලා නැත්තම් කවුද මට කරන්නේ? කාටවත් ඒක කරන්න බෑ. අන්නේ විදිහට කරනකොට Taman තුල කිරිහැලියක් ඉතිගෙන එනකොට වගේ උතුරන උගෙත දාන ගති දැනෙනවනම්. බැක්ටීරියක් ඉතිගෙන එනකොට වගේ Taman තේරෙන්න පටන් ගන්නවා පුදුමාකාර ප්‍රීති සුඛ ගති. මේක උතුරන කම්මයක් කියනවා. සම්පූර්ණ මුට්ටි උතුරලා කිරිවක් කරනවා වගේ තමන්ගේ ඇඟේ සම්පූර්ණයි මෛත්‍රිය මේ ඉතිරි පැතිරි යනකොට ඒ Tamanට මේ ජීවිතයේ වැඩියෙන් ආධ්‍යාත්මික වශයෙන් උදව් කරපු ආධ්‍යාත්මික ගුරුවරයා සිහිපත් කරලා ස්ත්‍රියාවක් නම් ස්ත්‍රියාව සිහිපත් කරන්න කියන පුරුෂයෙක් නම් පුරුෂයෙක් සිහිපත් කරන්න කියන මොකද නැත්නම් මෙතන රාගේ වංචනික විදියට මායා කරන්න පුළුවන් නිසා එහෙම කරලා ඒ ඇත්තට නැත්නම් ඒ ඇත්තට මේ වෙලාවේ මට වගේ සතුටක් මට වගේ මෛත්‍රියක් මට වගේ මෙලෙකමක් ඇද්දෝ මට උගක් උදව් කරපු කෙනෙක් නමුත් ජීවිතේ මොකක්ද ප්‍රශ්න නිසා උනාට බාධා වෙන අනේ මගේ මේ උතුරන මෛත්‍රී අදහසෙන් මෙලෙක් අදහසෙන් මිත්‍රත්වයෙන් එතුමාට එතුමියට ගුරු පූජාවක් වේවා කිය ඒ පුද්ගලයා ජීපත් කරලා Taman හොඳට මුදව් කරලා hina මුස්මෝනි මිත්‍යාදයක් අතර ඇදින් වාඩි වෙලා ඉන්න වගේ රූපයක් හිතින් මවාගෙන මේ ගුරු පූජාව කරන්න ඕනේ මගේ ගුරුරයා වෛර නැත්තේක් වේවා සෝසී ආත්මේ පරිහරණය කරන්නෙක් වේවා කියනකොට අර Taman ළඟ තියෙන මෛත්‍රිය දෙගුණ දෙගුණ වෙලා යනවනම් අන්න ඒ තමන්ගෙන් අනුන්ට දෙන එක සාර්ථකමයි කියනවා සමාජලාට එහෙම දෙනකොට අර තිබුණේකේ දෙද බහිනවනම් අඩු වෙනවනම් ආයෙත් තමතුලට අරන හොඳට තමතුල මෛත්‍රී කරන්න කියනවා. උත්තරම ගන්න කියනවා. ඊට පස්සේ ආයෙත් පූජා කරන්න කියනවා ගුරුවරයෙකුට, ගුරුවරයාට. උදටම තමන්ගේ ජීවිතේ උදව් කරපු ආධ්‍යාත්මික ගුරුවරයාට එතුමා හෝ එතුමියට මේක පූජාවක් වේවා. එතුමා හෝ එතුමිය වෛරමැත්තෙක් වේවා. සෝසී ආත්මය පරිහරණය කරන්න වේවා කියලා. අන්න එතනදී තමයි කියන්නේ මේක සම්පූර්ණයෙන්ම අර්පණා සමාධියකට වට ගන්න පුළුවන් කියලා. ඒ සෛතනදී සාමාන්‍ය උපමාවක් විදිහට ගන්න ඉස්සලා Tamanට Taman සතෙක් විදිහට මෛත්‍රී කරනවා මේ මෛත්‍රියට අටුවාචාර්ය වහන්සේලා දෙන අර්ථකථනය තමයි පරසත්තාන හිතාන් භාව ලක්කන මෙත්තා. සත්‍යා කෙරෙහි යටි හිත සුවගතිය තමයි මෛත්‍රී කියන්නේ. Taman Taman සතෙක් වශයෙන් යන ඉස්සලා Tamanට දාගන්න බලන්න. දැම්මට පස්සේ හරි ගියොත් ඒ ගුරුවරට දෙන්න පුළුවන්. නමුත් මෑතකදී මේ ආසන්නයේදී මට මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි කිසිම තැනක කරුවචන් වහන්සේ තමන්ට මෛත්‍රී කිරීම කතා කළා නැත. අවුරුද්දේ කතා කළා තියෙන්නේ නිතරම සීල සත්‍යයන් කෙරෙහිතාවෝ මෛත්‍රියයි එවැනි දෙයක් මිත්‍යානිසංස මිත්‍යානිසංස කර්මයේ මිත්‍ර උත්තර නැති කිය. ඉතින් මේ ප්‍රශ්න කිව්වොත් දෙන්න උනේ මට අශීරු තත්ත්වයක් හරිදී මොකද මට මෛත්‍රී භාවනා කියලා දුන්න ගුරුනාන්සලා දෙන්නම කියලා දුන්නේ තමන්ට මෛත්‍රී කියලා පටන් ගන්න. ඉතින් වැඩ කරපු නිසා මම හිතුවා මේකමයි එකම ක්‍රමය කියලා. නමුත් සූත්‍ර පිටකේ ඇල්ලු කොහෙල බලනකොට පේනවා තමන් තමයි කි කරගන්න ගැතිය. ඉතින් මෙතන කියනවා ලොකු ආධුනිකයෙකුට අවශ්‍ය නැහැ මේ මූලධර්ම ප්‍රශ්න අරගෙන ඔළුව නරක කරගන්න. නමුත් භෞෂික භාවය ගැන කල්පනා කරනවා නම් ඇත්තටම හොඳ භාවනා පිළිබඳ හැඟීමක් තියෙන දැනටම භාවිත මනසක් ඇති කෙනෙකුට නම් කෙලින්ම පුළුවන් සියලු සත්‍යයන් සූපත්ත්වය කියන. නමුත් බුද්ධ ආගමේ නොවේනේ මෛත්‍රිය මේ ද්වේෂයේ විරුද්ධකාරය බව දන්නේ නැතුව නිතරම කටකෝල පැවිදින කෙනෙක් වගේ ජීවිතේ දුක් විඳින කෙනෙක්ට අනුකම්පාවෙන් කියලා දෙනකොට එයාට කියන්න අමාරුයි සියලු සත්‍යයන්ට මෛත්‍රී කරන්න කියලා. මොකද ඒ පුද්ගලයා දැනට ඉන්නේ දුකේ ඒ නිසා එයාට කියනකොට කියන්න තියෙන්නේ ඉස්ලාම තමන්ට මෛත්‍රී කරගෙන තමන් සුවපත් වෙලා අනුන්ට සුවය ලබා දෙන්න. අනේ ඒක විස්තර කරපු බටහිර ඒ මේ විද්‍යාත්මක නැත්නම් ලිපිකෙනෙක් කියලා before becoming nobody you have to be somebody ඒ නිසා මම ළඟ ආත්මයක් නැහැ මට මොකටද මෛත්‍රී කරන්නේ මේක ආත්මවාදී වඩන දෙයක් කියලා අපිටම Tamanne මෛත්‍රී කිරීම වාද කරන්න ගත්තොත් හරියන්නේ ඒ නිසා මයිලක ආත්මයක් තියෙනවා ඒ ආත්මෙක එහෙස වෙලා තියෙන්නේ දැන් කනගාටුද මේ කෝපයටපත් වෙලා ඒක සුවපත් කරගෙන ඊට පස්සේ ඒක තුන විපස්සනා කළේ ඥානාත්මේ බලන්න පුළුවන් මෛත්‍රිය ඇත්ත වශයෙන්ම ආත්මේ වටනවා. මෛත්‍රී භාවනා කියලා කියන්නේ අනාත්ම කතාවක් නෑ. නමුත් මේ වේසපත්‍ත්‍ය ආත්මය, කෝපේපත්‍ත්‍ය ආත්මය විපස්සනාට යොමු කරගන්න බැරි නිසා ඉස්සර තඩමාරු කරන්නයි මේ සමත මට්ටමේ මෛත්‍රී භාවනාව උගන්වන්නේ. ඉතින් ඒකට හරියට දෝජානන්සේ ආනිසන්ත දේශනා කළ තියෙන උන්වහන්සේ සඳහන් කළ තියෙනවා යම් තාක් මේ ලෝකේ බෞද්ධ හෝ Hindu ආගමේ හොඳ දේ කිරුවොත් හොඳ නරක දේ කිරුවොත් නරක කියන කම්මාන කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියනවනේ. කලකල දේ බලබල දේ කියලා ඒක දන්න ඕනේ මාර්ගමක කරන්න තියෙන ඕපටිකාණ පුඤ්ඤාණි කියලා කියන්නේ භව සම්පatti ලබාගෙන පින් කියනෝනේ සියල්ලටම වැඩිය මෛත්‍රී චේතෝ විමුක්තිය ප්‍රබලයි ප්‍රකටයි කියලා කියනවා. යෝගී කරන් තියෙන සෑම පින්කමකටම වැඩිය මෛත්‍රිය ඒ පින්කම් වල කොට වික්ෂුණාතර බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා අච්චරා සංඝාතමත්තම් බික්ක වේ මෙත්තා චේතෝ විමුක්ති භාවේති සෝ අමෝඝං රට පින්නම් බුද්ධති කිය. යම් කිසි කෙනෙක් මහාන ජීවිතයේ එක දවසකට එක චිත්තක්ෂණයක් සියලු සත්‍යයන් කෙරෙහි හිතසුව පතරනවා. මේ රට්ටු දෙන දානෙට ණය නැහැ කියලා පැටදෙන පින්නපාතේ වරදන්නේ ණයකාරයෙක් විදිහට නෙවෙයි කියන්නේ. එමුණ වුණොත් මෙවට යන්නේ. මිනිස්සු දෙන්නේ විශාල සීලයක් සීපත් කරලා විශාල මේ ගෞරවයෙන් ධර්ම කරනවත් ඒක තමන්ම මේ ගුණ නැත්තම් ඒ අනු ඒ වැනි ගුණවතු සිල්ලොත් සඳහා වෙන දේ කාලා තේල් පාරේ යකට ගාවා වගේ තමයි. දිරවන්නේ නැතුව. ඒකෝර කරන්නේ කියන්නේ මෛත්‍රී භාවනාව කරලා එන්නේ ඒක උනන්දු කරන ගෞරවයෙන් සඳහන් කරලා තියෙනවා එක අසුරුසනක් ගන්න පමණක් හෝ යම් කෙනෙක් මෛත්‍රී කරනවා නම් රට්ටු දෙන පින්නපාතෙට නෑ කියන. ඒ තරම් මේ මෛත්‍රිය අවශ්‍යයි. ඉතින් මම මේ වෙලාවේ තෝර ගන්න හදන්නේ කොහොමද විපස්සනා වෙකී මේ මෛත්‍රිය නැත්නම් මේ මාත්‍රකා වෙන කෝපය නැතිකම කොච්චර උදව් කරනවද කියලා කියන්නේ. විචිකමට මේකි සීලෙන් මේක මාරු කරනවා. ද්වේෂය එහෙම නැත්නම් ව්‍යාපාදය නීවරණයක් වශයෙන් මෛත්‍රී භාවනාදී අපි සකස් කර ගන්නවා. මේ දෙකේම කෙරුවට ඉස්සරහදී අපිට ඔක හතර පහක් හම්බ වෙනවා. මේ එකකින් එකට විස්මාරු වෙන වෙලාවදී. මේක සාමාන්‍යයෙන් ගැඹුරින් සල්කලා බලනවා නම් සංකත ධර්මවල ප්‍රධාන ලක්ෂණය තමයි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිකස් අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන එක. සෑම සංස්කාර ධර්ම වලටම කොච්චර කියලා කෝටි ගණන් සංස්කාර තිබුණත් සෑම එකකම තමන්ට ස්වාධීන වූ ඇතිවීමක් තියෙනවා. තමන්ට ස්වාධීන වූ නිරෝධයක් නැතිවීමක් තියෙනවා. මෙන්න මේ දෙක මැද අපි ඇතයි කියලා තියෙනවයි කියලා ඉස්තරයි කියලා කිව්වට ඒක නිතරම වෙනස් වීමක් තියෙනවා. තිතස්ස ඇතයි කියලා හිතාගත්තට ඉස්තර සංඥාවේ නිත්‍ය සංඥාවක් ගත්තට හොඳට බැලුවොත් ස්පාසුවක් වෙන්නට නිතරම වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. මෙන්න මේ සංස්කාරයගේ ඇතිවීම පැත්ත විතරක් බලන එක තමයි පු탁ජනකේ ගතිය. ඒ නැතිවීම බැලීම අපි අවමංගල්‍ය ලක්ෂණයක් විදිහට අසුබ ලක්ෂණයක් විදිහට නොබැලිය යුතු ලක්ෂණයක් විදිහට සමාජ ශිල්පය තුළින් බහරලා ඒ නිසා කිව් උපත්තිදී බර්ත්ඩේ පාටි දෙයක් මරණයට ගියාම හරියට කනගාටු උපත්තියනේ මරණය කියන එක ඉතන්නේ. අපිට මේ උපත් මොකද මේ උපදිනහම දෙන මේ සහතිකයක් තියෙන බර්ත් සර්ටිෆිකේට් එක ඒකමයි මන්න දාන්නේ. අය වෙන මොකක් කරන්නේ ඉපදුණු ෂුවර් බෑ. කාටවත් තරකන් වෙනමුත් අපි කවදාකවත් මරණ සහතිකයට උපන සහතිකයට එක වගේ සලකන්නේ. මරණ සහතික හරීම කනගාටුවෙන් පාවිච්චි කරන උපෙන් ධාතිකේ නම් හරි ආසාවෙන් පාටි ගන්න. බුදුහාමුදුරු මේකට හින්ට් එකක් ගන්න වගේ තමයි එකම දවසේ ඉපදුණා එකම දවසේ පුතු වුණා එකම දවසේ පිරුණා පය නිසා බුදුහාමුදුරු ඉපදුණාට පාටි ගන්න බෑ. පාටි දැම්මොත් පිරුණාට පාටි යන්න වෙනවා. දවස් දෙකකට වුණා නම් බෞද්ධයත් උදාට පාටි ගන්න. බුදුඥානදී ඉපදුණෙත් එක දවසේ බුදුනෙත් එක දවසේ පිරුණාට එක දවසේ නිසා වැඩි උඩ දාන්න ගියොත් අපේ ජීන පද්ධතිය හෙල්ලුම් කරනවා. නමුත් මෙන්න මේ විදිහට මේ තිතියාවේ අපි තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ හෙල්ලුම් කෑම කාය සංස්කාර වල සිද්ධ වෙනවා, වචී සංස්කාර වල සිද්ධ වෙනවා, මනෝ සංස්කාර වල සිද්ධ වෙනවා. රූප ස්කන්ධයේ සිද්ධ වෙනවා, වේදනා ස්කන්ධයේ සිද්ධ වෙනවා, සංඥා ස්කන්ධයේ සිද්ධ වෙනවා, සංඛාර ස්කන්ධයේ සිද්ධ වෙනවා, විඥාන ස්කන්ධයේ සිද්ධ වෙනවා. මේ සෑම තැනකදීම මේ භවභවයේ නැත්නම් යස්සන්තරේන තේන කෝපං කියන මේ දෙක අතරමැදදී කෝපය පහළ නොකරගත්තොත් නිවන අතරයි. මේක නොදැන ගියොත් අනිවාර්යයෙන්ම වෙන්නේ කෝපේ පහළ වෙනවා. එහෙම නැත්නම් මේ භවය විභවය දෙකටම හරු වෙන තැන. එහෙම නැත්නම් මේ උපාදේ ඉඳලා මරණයට යන අතරමැදදී මේ වෙනස් වෙන සුළු තැනේදී කෝප ඇති කරගන්න නැතුව ඒ කෝපේ ඉක්මවා ගන්න පුළුවන් නම් නිවන කියන එක එච්චරම වැඩක් මේක අහුවෙන තැන් දෙක තුනක් කතා කරනකොට තේරෙයි ඇයි බුදුරජාණන් වහන්සේ අපට මේ වගේ ආහනාපානයක් වගේ ජීවිතය අදාළ නැති සංසිද්ධියකින් අපිට මේක උගන්වලා දෙන්න හදන්නේ කියලා. දැන් අපි දන්නවා මේ ලෝකේ ඔය sannivedana මාධ්‍ය වලට හරියට උදව් වෙන්නේ මේ ලෝකෙන් ඈතට ගෙනිච්ච සැටලයිට් එකක්. ඒකට යවන දේ අපහු වෙනකොට අපිට ෂෝට් වේව් වලින් ඕන දැනන කතා කරතේ. මේ ලෝකේ තියෙන දැනුමින් කතා කරනවා නම් මීඩියම් වේව් වලින් විතරයි යන්නේ. බොහොම කිසි ළඟට විතරයි කතා කරන්නේ. ඒ වගේ මේ ජීවිතේ සම්බන්ධ දේවල් එකක් නෙවෙයි ආනාපාන ටිකක් ඈතක තියෙන එකක්. දැන් ඈතට යපු හැට්ලයිට් එකක් වගේ. ඒක දිහා බලනකොට ඒකෙන් අපේ හැඩය ආයෙ පෙන්වෙනවා අපට. එකක් තමයි ආසල් ප්‍රසවාසයේ ජීවිතේ කියන වැදගත්ම උතුම්ම එකම දේ කියලා. ගෞරවයෙන් ඇවිල්ලා පරියන්ක ඉඳලා භාවනා කරන්න හදනකොට කැස්සක් කිලිසක් ආවත් තරහයි. දොරක් හයියෙන් ආවත් තරහයි. වේදනාවක් ආවත් තරහයි. සද්දයක් ආවත් තරහයි. ඒ මොකද අපි අර ආනාපාන විශේෂ අගයක් ආරම්භලා දීපු නිසා. නමුත් මේකෙන් ඇත්තටම ආනාපාන කියන්නේ නිවන නෙවෙයි. මේ තරහා යන්නේක අල්ලලා දෙන්නේ මේ බුදුහාමරන්ට ඕන වෙලා තියෙන්නේ. අත් කොහොමඩක්වත් ආනාපාන කරන්න ඉස්සලා හිත එක හිටියා. ඒක තරහා කියන්නේ නැහැ. ආනපන කරන්න ඉස්සලා දොරවල් හයියෙන් ගහුවා තරහ යන්නේ ආනපන කරන්න ඉස්සලා කොන් දෙකක් වෙන තිබුණා තරහ යන්නේ ආනපන දැම්මට පස්සේ මේ කොන් දෙකක් මේ ශබ්ද මේ වේදනාව එනකොට අපේ චරිතය මමයා කවුද කියලා එයාගේ පෙනේ බුම්බර වෙලාවක් කියලා බලල මල්ලෙන් එළියට එනවා ඉතින් කවදාක කවුරක්වත් හිතන්නේ මේ භාවනා කරනකොට එන බාධාවෙන් තමයි මගේ රූපේ පේන්නේ මගේ පිළිමිබුව පේන්නේ මගේ රෝග නිర్ణය සිද්ධ වෙන්නේ කියලා හැම කෙනාම අහන්නේ ඒ බාධා නැති කරගන්න හැටි. හිතවිලි මේක නැතර කරගන්න හැටි. ශබ්දේ මේක නැතර කරගන්න හැටි. වේදනාව මේක නැතර කරගන්න හැටි. ඒගොල්ලෝ කියනවා භාවනා කරන්න කියන කවදාකවත් නැති විදිහට මම දැන් ශබ්ද වේදනායි කියනවා මාර බල වේග වැඩි වෙනවා කියන. මාන බලවේග නෙවෙයි නිතර මේ හැංගිලා තිබුණදී මතු කර ගන්නයි අලවංගුවක් වගේ ආනපාන පාවිච්චි කරනවා. ආනපාන කියන්නේ නිවන නෙවෙයි. ආනපාන පාවිච්චි කරන්නේ දර්පණයක් විදියට. ඒ දර්පණයේ මූල බලනකොට පේන්නේ මොකද්ද? මං හිතන ගතිය, වේදනාව වලට කිපෙන ගතිය, ශබ්ද වලට බාධා වෙන ගතිය. මේක දැක්කට පස්සේ ආනපාන තව දුරටම දිගට කරගෙන යන්න ඉතින් අරවට අපි පිළියම් කරනවා. පිළියංගම කරනකොට අනිත් පැත්ත වෙනවා. ආනාපානේ පරිණාමයටපත් වෙනවා. අපි කියමු ශබ්ද වෙනකොට ශබ්ද නැත්තනකට ගියා. වේදනාව වෙනකොට සක්මන් කළා වාඩි වුණා. හිතවිලි වෙනකොට හොඳට සක්මන් කළා වාඩි වුණා. වන්නට අපි කියමු ආනාපාන විනාඩි 5ක් 10ක් යන්න පුළුවන් කියලා. ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? ආනාපානේ හොඳට ගොරෝසුට ඇතුළේම පිටින් පිටින් තිබුණේක. නැත්නම් වෙන විදිහට කියනවා නම් ආශ්වාසයේ ලක්ෂණ ප්‍රශ්වාසයේ ලක්ෂණ හොඳ වෙන් කළ පෞද්ගලික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ දැක්කන ගියේකන අන්තිමේ පෞද්ගලික ලක්ෂණ නිලීන වෙලා පොදු ලක්ෂණ මත වෙනකොට අනිවාර්යෙන් කෝපේ මතුවේ. ඒ කෝපය අපි මේ දන්න කෝපයක් විතර නෙමෙයි පේන්නේ. ඒ වෙනුවට අපි මොකද කරන්නේ? ඒ කෝපේ ඒන නුරුස්නා ගතිය, ඒ ඒකාකාරීකම ඒ අසරණ වෙන ගතිය නිසා එක්ක හිතවිලි හිතලා අපේ හිත කාර්ය බහුල කරගන්න. නැත්නම් නින්දට වටලා අපේ හිත පණි. නමුත් මේ නින්දට වැටෙන්නේ නැතුව කෝප කරන්නේ නින්ද මේ හිතවිලියට යන්නේ නැතුව මැදට යනවනම් අනිවාර්යයෙන්ම නීරස ගතියට මුහුණ දෙන්න. කොහේ නොමම්බෙන් මොකද කරන්නේ කියලා. මේ තමයි ඉස්ලාම කෝපය ඉස්ලාම නුරුස්නා ගතිය ඉස්ලාම ඒකාකාරී ගතිය ඉස්ලාම පාළු ගතිය මතුවෙන තැන ඉතින් මෙතනින් එගොඩ යනවා කියන එක යෝග ජීවිතේ ඉතාම අමාරුයි මොකද හේතුව අපි ඒ වෙනුවට විකල්ප හිරිම නම් වූ එස්කේපිසම් තත්ත්වයෙන් පැන යෑම මූණ නොදීම සංසාරේ පුරාවට කරනවා නුස්නා දෙයක් දානකොට අපි ඈන් කරලා පුදලා එහෙම නැත්නම් අපරාධිනුගේ කාලේ මගෙත් කීනේ කණි කරන මේලා රස්සාව කළා කියලා හම්බ කරගන්න තියෙන තැයගොළු මේ. රූප සද්දවත් බලන්න මට ඒකත් නැහැ. මොකද්ද මේ කරන වැඩේ කියලා තමයි විවේචනය කරන හිතේලි පහළ වෙනවා. කවදාවත් හිතන්නේ නැහැ එකම දෙයක් දිහා දිගට බලාන හිතුවොත් ඒකේ විපරිණාම ශක්තිය. තිතස් අඤ්‍යතත්තං කියන එකේ මම මෙතෙක් කල් මේ ආනාපානෙ මට දිගටම තිබුණයි කිව්වට බලාන හිතියොත් ආනපන එන්නේ වෙස්ට් එක. ආනපන එන්නේ පරිණාමයටපත් වෙනවා. රූපාන්තරයටපත් වෙනවා. ඉතික දිහා බලන ඉන්න බැරිකම අපට හොඳටම පේන්නේ මොකද්ද? අපි හයිජිනික හුස්ම ගන්න හදනවා. එහෙනම් නැගිටලා යනවා. එහෙනම් ඇත්ත දන්නවා. අර තියෙන එක නුරුස්නාගතිය මැටි ඉදිරියට යන්න අපේ හිත පුදුම දහං ගැට ගන්නවා. සේරම තුන සක්කාය විච්‍ය තුනේ. අසේරම තියෙන ආත්ම සංඥාව තුල. ඉතින් කාටරි හිට වෙනවා මම මේ යන්න හදන්නේ ආනාපානයි කියන එක වාංගු කරගෙන අනිකුත් චක්ක ලකුණු දැනගෙන මේ ආනාපානේ වෙනස් වුණත් මේක වෙනස් වෙන බව නම් වූ අනිත්‍ය ලක්ෂණය දක ගන්නයි. ඉතින් වෙනස් වෙන්නේ කොහොමදයි? එලාදී මම වෙනස් වෙන්නේ නැතු. එහෙම නැත්නම් අනිකුත් විචල්්‍ය සාධකයන් හොල්ලන්න බැරලා නැතුව මේ වෙනස් වීමම හරියට දඩයක් කාර්යයක් මේ සතාව දැපෙන සමාගත්තා වගේ. නිල් කන මේ මේ ගිනි කන වට්ටගත්තා වගේ එහෙමම හෙල්ලෙන්න බැරි නැතුව ආනාපානේ පරිණාමය බලන්න යනවනම් අපිට තියෙන ඇතුලින් පහළ වෙන නුදුස්නා ගතිය. අපි පුරුදු කරලා නැහැ මේක. අපිට ඇතුලින්ම තු වෙන්නේ මේක මහමෝන් කරපේරද මේ එකම දේ ඕක බල බල ඉන්න පුළුවන්ද? ඒ වෙනුවට මට කවදද ආලෝකේ පහළ වෙන්නේ? මට කවදද දිබ්බජක්කුණාය පහළ වෙන්නේ? මට කවුරු දීපසෝත ඥානෙ බලන්න. මට කවුරු උඩින් යන්න පුළුවන්. ඉච්චින් අර ලස්සනට निराකුල ප්‍රවාහයක් හැදීගෙන එනකොට ඒක සම්පූර්ණ ආකුලකයි. අර පැහැදිලි දිය උල්පතට මඩ දාන. හිතෙන්නේ නෑ මේක මේ ආත්මේ තහවුරු කර ගැනීම සඳහා. Tamange මර පුරුදු ගති පහල කර ගැනීම ගන්න උත්සාහයක් විදිහට පේන්නේ. ඒ නිසා මෙන්න මේ භව විභව දෙකේදී ගොරෝසු ආනාපානසිට සියුම් ආනාපානට යනකොට අතරමැද වෙන ද්වේෂය, නුරුස්නා ගතිය. ඒකට අනුගුණ කිරීමට පහළ වෙනකොට මම කුමක් කළ යුතුද කියලා ලෑස්තිලා ගියේ නැත්තම් අනිවාර්යයෙන්ම කෝපේ තමයි අපි වහලා ගන්න. මේ කෝපේ කෝපේ වශයෙන් ඉන්නේ. එයා පෙනී හිටින්නේ නීරසකම වශයෙන්. එයා පෙනී හිටින්නේ පහළුකම වශයෙන්. එයා මේ කියන්නේ ඒකාකාරීකම වශයෙන්, බය එළවෙන සුළු ගතිය වශයෙන්, නොදන්න කම ගත්තේ, තනි වෙච්ච ගතිය, පාළු වෙච්ච ගතිය, රැයින් තල්ලු කෙරුවා වගේ ගතිය, කොටු වෙච්ච ගතියකටපත් වෙනවා. මේ ඇත්තටම නිවනේ ලකුණු ටික. මත්තර ඉස්සරහට එන නිවනේ ලකුණු ටික තමයි Taman සම්පූර්ණ විවේක ස්ථානයකට යන්න හදන්නේ අපි පුදුම බයයි නොදන්න දෙයකට. ලංකාවේ කියමනක් තියෙනවා නුපුරු ජීවිතයට වැඩිය පුරුදු කණවැන්දුම හොඳයි කියන. කණවැන්දුම වෙලා තියෙන දීග කාලා තමයි. ඒ වුණාට ඔය කණවැන්දුම හොඳයි. ඒ වගේම මේ ආනාපානෙ දිගේම සියුම් ඒ தත්තට යනකොට මේ හිතේන ප්‍රතික්‍රියාව කවම කවදාක පොතකින් බලලා ඉගෙන ගන්න බෑ. කවදාකවත් අනුන්ගේ එකක් හොයාගන්න බෑ. තමන්ම කරන්න ඕනේ කවමදාකවත් පළවෙනිමතාවට එනකොට හරි කියලා හිතන්නේ නැහැ. එක්කෙනෙක්වත් හිතන්නේ. ඒකට 100 200ක් විශ්වාසයි. හරියටම මේක වෙලා ගුරුවරයාට හරියටම කිව්වොත් ගුරුවරයා දුනු මිදිස් කරන මනුස්සයෙක් නම් කියලා දෙයි. ඕක තමයි භාවනා වැඩෙනවා කියන්නේ. ඒක නිසා පුළුවන් නම් කොන්දක් තියෙනවා පෞෂත්වයක් තියෙනවා ඕක ධ්‍යාන කෝපන කරන. අනදරන කරන. ආනාපානියමයි ඔය කියන කියලා බලාගෙන ඉන්නේ. එතකොට යන්නේ අගේ පිටේ. එතකොට තමයි අපි පරිශෝධනාමි වෙන්නේ. මෙන්න මේ භවභවයේදී කෝප නොකර සිටීම නම් බලවෙනවතාවට කාමමේ. කාය සංස්කාර සංසිඳ වීමේදී අනිවාර්යයෙන්ම යෝගාවචර මේක හරහා යන්න වෙනවා. ඇත්තටම මේක සතා හැරහැලෙන කතාව තමයි. හිතට හැරහැලෙන වෙලාව වගේ අපි රූප ලෝකේ ඉක්මවන්නයි මේ හදන්නේ. කායानुපස්සන ඉක්මවන්නයි මේ හදාන්නේ. ආනපනේ ඉක්මවන්නයි මේ හදාන්නේ. ආන්නේක ධ්‍යානකොට ප්‍රධාන වශයෙන්ම වෙන්නේ කෝපය තමයි අපි පරියන්කෙන් නැගිටවන්නේ. අපි මේ ගුරුවරු මාරු කරන්නේ. අපි භාවනා මධ්‍යස්ථාන වෙනස් කරන්නේ. අපි පද මාරු කරන්නේ මොකද ආරම්භ ගන්න. ඒ නිසා සරුවචනන්තිමින්කට වක්‍රෝක්තිය කියලා කියනවා මහන්නේ මේ දුක්ඛ සත්‍ය වැහෙන්නේ ඉරියව් මාරු කිරීම නිසා. දුක්ඛ සත්‍යයේ තරම්ම ගොජදාන සත්‍යයක්. නමුත් අපි කරන්නේ ඉරියව් මාරු කර කර පද මාරු කර කර ගුරුතුරු මාරු කර කර භාවනා ක්‍රම මාරු කර කර එයා හොඳ නෑ මේක හරි නෑ කියලා හොදෝදමනේ ගාන කරනවා කරන්නේ. ඒකට ප්‍රධාන වශයෙන් අපිට උදව් කරන්නේ මේ කෝධය තමයි. ඒ කෝධය මතුවෙන්නේ නුරුස්නා ගතිය වශයෙන්. අන්තිමට කොච්චරද කෙරුවොත් ගුරු රැට් එකක් නුරුස්නා වෙනවා. ගෙදර ගෑණිත් එක්ක නුරුස්නා වෙනවා. බත්තර පිඟානත් එක්ක නුරුස්නා වෙනවා. දන්නේ නෑ කොහෙන්ද මේක එන්නේ කියලා. එන්නේ මොකද්ද? එකම දේ නැවත නැවතත් බලන ඉන්න ගියාම ඒ දේ පරිණාමය දකින්න අපි හිතේ අකමැත්ත නිසා. අපිට ඕනේ නිතර වෙනස් වෙන දේවල්. නිතරම දේ කව කැම දවල්ට බෑ. උදේට good morning කියන හන්දර good evening කියන. මාරුවර මාරුවර වෙන. අරිෂෝක්. හොඳට මේ වැරැකෙල් එන්ටර්ටේන්මන්ට් එකදී යකින් මේකට මාර්ගය. එකම දේ කෙරුවොත් බුදුහාම කියන හත් අවුරුද්දයි කරන්නේ. වැඩිම වුණොත් 77 දවසයි. ඇත්තටම හත් දවසක් යන්නේ. එකම දේ බලන්න හිතුවොත් මේන කෝපය කෝපයේ වශයෙන්ම දැනෙන්නේ නැහැ. මේක නිසයි මම මෙතෙක් කල මේ යකෙක් උනේ. පරියන්ක දඬු වෙන්නේ, ඉන්න බැරි වෙන්නේ. රූප සත්ත්ව ගන්ධ රස වලට මාරු කරන්නේ මේකම දැනගෙන මගේ දුර්ලභම දැනගෙන හැකිතාක් දුරට මම මේ භවා භවයන්හි මතුවෙන කෝපේ මම විතික්‍රමණය කරන්න ඕන. මම මේක විනිවිද දකින්න ඕනේ නිසා මේ කෝපේ එනකොට මේක කෝපේ වශයෙන් ගන්න කල්පනා කරගෙන හිටියොත් ආනාපානිය වැඩි වේලාවක් ඉන්න පුළුවන්. විචරි තාම සියුම් තත්ත්වයන් වලට කාය සංස්කාර සංසිඳවන්න පුළුවන්. සංසිඳන අඩියට ගියාට පස්සේ තේරෙනවා අප හැරලා බලපු දවසේ අනේ අම්මේ මේ පැනපු පින්ම මෙතෙක් කල මේ අපි මූණට වැලි ගහලා අස්බැඳුම් කරලා අපි නැවත නැවත පිටිවසට ගියේ එක දවසක මේ කාය සංස්කාර පංචද වෙනතන් කාය මේ රූප ධර්ම ඉක්මවීම එහෙම නැත්නම් තාපැත්තක මේ කෙලි සම්මුති ඉක්මවල પરමාර්ථය දිහාට සුදුසුකම් ලැබීම විශාල වෙනසක් හැබැයි ගාම නිවන් දැකලත් නෑ මොකක්වත් හම්බෙලා නෑ තේරුම් අරගෙන දෙනවා එකම දිහා බොහෝ වෙලා බලනකොට පරිණාම වෙන එක නැත්නම් අනිත්‍ය ලක්ෂණය බුදුහාමුදුරගේ දෙයක් නෙවෙයි, උඹේ දෙයක් නෙවෙයි, ඒක න්‍යාය ධර්මයක්. ඒ අනිත්‍යතාවය ලෝකේ කියනා වූ අනිත්‍යතාවය පෙන්නන අනිත්‍ය ලක්ෂණයකින් අපි එක එකනට වෙනසක්. එක එක අනිත්‍ය දකින්න එක එක අනිත්‍ය ලක්ෂණ රැහැකේ. නමුත් මේ ඔක්කොම තුලින් පෙන්වන අනිත්‍යතාවයයි අනිත්‍යතාවය කියන්නේ විපරිණාම ගතිය. ආනාපානදී බලනකොට ඒක වෙනස් වෙනවා. ඒක පරිණාමයකටපත් වෙනවා. ඒක රූපාන්තරණයකටපත් වෙනවා. අපි හිත මොනම තාලයකට කැමති නැහැ කියන්නේ. මේ නිසා භාවනා කමටහන් සුද්ධ කරන්න ගියාම 100කට එක්කනේ වත් ආනාපාන ගැන කතා කරන්නේ. හරිය බලලා කතා තමයි. මට අරක වුණා මට මේක වුණා මට අරකයි මේක. ඉතින් හතරක් විතර හඳුන මොකද්ද බහන්න ඉන්නකො පොඩ්ඩක් සමහරවිට මම මේ කියන එක පොඩ්ඩක් කියනවා කියලා. ඉතින් අර සේරම අනම්මනම් අනම්මනම් කියලා අහගන්න වෙනවා මොකද්ද කර්මස්ථානේ කියලා. මේ කර්මස්ථානේ හිතපු විලා හිතපු විලා නේ ප්‍රශ්න තියෙන්නේ ඇහිවත් දැහැනෙලා මට අමාරු රූප ඇහෙනෙලා. ඒ හරි අමාරුවෙන් තමයි කියලා කමඨාන සුද්ධමට හතර දෙයක් යන්න ඕනේ මූල කර්මස්ථානට සාපේක්ෂව කතා කරන්න ගන්න. short to the point. ඉතින් විනාඩි 10 දුන්නට මදි. හරියට වෙලා ගන්න. මොකක්ද අන්තිමට බලනකොට වෙලා තියෙන්නේ නිකන් සොබණිගේ කතාව තමයි ගමේ චොටේ කතාව ටිකක් විතරයි තියෙන්නේ. මේ ඉඳලා යනවා කැනඩාව ඉඳලා ලංකාවට යනවා කමටහන් සුද්ධ කරන්නේ. ගියarpසි කියන කතාවල් අහන්න වහකණ්ඩ හිතේ. කවදාක කමටහන් ගැන කතා කරන්නේ. කවදාක කමටහන් බලහිනකොට වෙන පරිණාමය කියන්න දන්නේ. ඒක කියන්න යනකොටත් කමයි. නමුත් ඒක උඩට පොඩි දරියෙකුට කිරිවි පිට වේකාට බත් කන්න පුරුදු කරනකොට අම්මලට নানা ප්‍රකමෝලින උගන්න කරුණාවේ මෛත්‍රියේ ඒ කියලා දෙන්න. එයා ගුරුවරයෙක් වෙන්න නම් අක්‍රෝධමාරෝග්‍ය සිතේන්ද්‍රියත්ව දයාක්ෂමා සර්ව ජනප්‍රියත්ව නිර්ලෝභී දාතා භයශෝක මුක්තිය ප්‍රඥා ඒකා දසලක්ෂාන් කියලා කියනවා. ගුරුවරයා පළවෙනියෙන්ම අක්‍රෝධ කෙනෙක් වෙන්න. ඒ දඟලන පොඩි එකා එයා වෙනකොට උසස් කීයක් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. උගතෙක් වෙන්න පුළුවන්. මෙතෙන් දිගට නම් බබෙක් තමයි. මූල කර්මත්තාන ධාපේකව කතා කරන්නේ නැත්නම් මොකද? ඒක බලහන්දල එපා වෙනවා. ඒ මොකද හරි යට දෙන කුවෙක්. ඒක නිසා සූදානමෙන් යන්නේක විතරයි එක මුත්‍රි කියලා අපි ලොකු සංකේ ආනපාන සතිපති කියලා කියනවා. ආනාපාන දිහා පරිණාමයට යනකොට ඌක තමයි මම බලන්න යන්නේ කියලා ඒකම බලන්නේ කියොත් කොච්චරක් ආනාපාන වෙනස්කම් දකින්නද කියලා කියනවනම් කය එන වේදනාවට මතක් කරගන්න බැරි වෙලා යනවා. පිටින් එන සද්ද නැහැ හියා. හිතවිලි එන බවක් මතකත් නැති වෙනවා. ආනාපාන පරිණාමයේ දකින්න. දැකලා අපි හිතමු ගියයි කියලා. ආනාපානියකට ගියාට පස්සේ ඒ රූප කර්මස්ථානේ නැත්නම් අපි කියන කාය සංස්කාරයන්ගේ කිරීමෙන් පස්සේ බුදුමාකාර ප්‍රීතියක සුඛයකුයි පව කරනවා. මේ සත්‍යවට්ටාන විශේෂ මානපන සති සූත්‍රය පසම්බය කාය සංකාරං අසති සාමිති චික්කති පසම්බය කාය සංකාරං පසති සාමිති චික්කති ඊගාමකට තියෙන පීති පරිධාන වේදී අසති සාමිති චික්කති කවවම කවදාකවත් ප්‍රීතියකට එන්නේ නැහැ ආනාපානෙ කෙලවරට යවන්න බැරි කෙනාට. හැබැයි මේ කෙලවරක් නෙවෙයි. ඊට පස්සේ චිත්ත සංකාර පරිසංවේදී වේදනා සංඥා දෙක පිටින් දවල් හිර පෙන්නන්න පටන් ගන්නවා. ශබ්ද අස්සනවා, රූප පෙන්නනවා, කය නලියනවා, නිින්දේනවත් දන්නේ නැහැ, ඇහැලයිනවත් දන්නේ පුදුමාකාර තැනකට කියන. එතනින් පස්සට බලනව මනෝගොබ්බංගමයි, මනෝසෙට්ටයි, මනෝමය. හැමදාම පරියන්කය. ඔය කායනුපස්සන කොටස සාර්ථකුනේ නැත්තම්. ඔය දෙවෙනි කොටසට යන්න බෑ. නමුත් ආධුනිකයා මේක සාර්ථක කරගන්න විනාඩි 45ක් විතර ගන්න. මොකද පරියන්කේක රිට්‍රීට් එකේ ඉඳ ගියාම දවස් 7-8ක් කෙරුවට පස්සේ තමයි හතරෙන් පයින් එක විනාඩි 5කින් මේක යන්න පුළුවන් තත්ත්වයකට එනවා. පුදුම විදිහට ඉඳ ගන්නකොටම කායන ප්‍රශ්නාව ආනාපාන සංසිඳිලා දැනෙන්නේ නැති මට්ටමට යනවා. ඊට පස්සේ මේ භාවනා විපස්සනා ඥාන වැඩෙන්න ගත්තට පස්සේ ওই නිබ්බිදානානි කියන එක බය දංග දෙකේදී පුදුමාකාර බයක් ඇති වෙන්න පටන් ගන්නවා හිතට. ඒ විලාදී පේන්නේ උපාදේ පේන්නේම නැතුව. ටිකියාගේ අන්‍ය තත්වයකට යන පටන් ගන්නවා. අත්ත තියෙන තියෙන තැන භූමිකම්පාවල් වගේ. හැම තැනම පුපුරු ගන්නවා. ඔක්කොම කුඩු වෙලා වැටෙන්න පටන් ගන්නවා. විදුරු වේකට ගලක් ගැහුවා වගේ. අන්න ඒ වෙලාවේදී ඔය භංගේ සහ බය ඇති වෙන වෙලාවේදී පුදුමාකාර ආශාවක් අවශ්‍ය වෙනවා ඒ පුද්ගලයාට. ඒක කියන විපස්සනා ඥානක මුතුලම තැන කියලා. බලන්නම දැන මෙන්න මේ ඇති වෙන ඒ බිය, ඒ ඇති වෙන එපා කරන ගතිය, ඒ ඇති වෙන පාළු ගතිය, ඒ ඇති වෙන තනිකම් ගතිය සියල්ලම තනි වචන කියනනම් ද්වේෂය. දැන් මේ යෝගාවචරය උත්තර කරන්නේ මොකක්ද? මේ මතුවෙන බය ගතිය, තනි ගතිය, පාළු ගතිය, ඒකාකාරී ගතිය, අසරණ ගතිය සියල්ලම ද්වේෂයෙන් තොරව බලන්න. ද්වේෂයෙන් තොර වෙච්ච ගමන් ඒක ඥානයක් වඩපත් වෙනවා. එතකොට නිබ්බිදා ඥාන බවටපත් වෙනවා. ඉතින් මංසරෙන් මැරෙන්න ඊට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ දේ ඔක්කොම හරහාගෙන යනවා. මේ ශරීරය කඩලා බිඳලා වැට්ට කර දානවා. වේදනාව කියන එක තමයි උග්‍ර තත්ත්වයට ගෙනියනවා. සංඥාව කිව්වහම මම ගෑනද පිරිමිද මොකද්ද කියලා ඔයාලට බැරි තරමට යනවා. හිතන කියන දේවල් වල කිසිසේත්ම මනාප ඉෂ්ට වෙන්නේ නැති බව තේරෙනවා. විඥානය කියලා කියන්නේ තන්නේ කර බඳගෙන වද දෙන වදකේ බව, මායාකාරයක් බව තේරෙනකොට මේකෙක් නඩුවට අල්ලපු සෑම පෙරකටෝරුවෙක්ම බුරුකාරයක් බව තේරෙනවා. එදාකින් නඩුව දිනුවත් එකයි පරාදක් අන්න එතනදී මේ ඇති වෙන මේ අසරණ ගතිය, තනි ගතිය, පාළු ගතියේදී බය පදනම කියන එක තමයි පු탁ජන ස්වභාවය. අපි යන්නේ මොකටද? අන්නේම බයක් අපිට මතුවෙනවා. ඒ මතුවෙන වෙලාවදී බය බය වශයෙන් මෙනෙහි කළා. කෝපේ කෝපේ බය මෙනෙහි කළා. මේ පරිණාම අවස්ථාවක් තියෙන්නේ අන්තරබඳ අවස්ථාවක් තියෙන මෙන්න මේකදී නොසැලී මගේ කය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා කියලා හරහා යනවනම් ඒ පුද්ගලයා තමයි මේ කියන්නේ යස්තන්තරතෝ නසන්ති කෝපා ඉති බවා භවං වේතිවන්තු මෙන්න මේ දුෂ්කර අමාරු අවස්ථාවේදී මේ කඹේ ඇවිදින වගේ කඹේ මැදට ගියාම හරියට කඹේ තිබුල් දෙනවා මොනම දෙයක්වත් නැහැ අරසාවට වැටුනොත් වෙන්නේ අන්තිම අගාලේට ඒ වෙලාවේදී හරියට කඹේ ඇවිදින මිනිසෙක් වගේ ශ්‍රද්ධාව තමන්ගේම ශ්‍රද්ධාව ඉදිරිපත් කරන තමන්ගේම වීර්යය ඉදිරිපත් කරන තමන්ගේම සතිය ඉදිරිපත් කරන සමාධි ප්‍රඥා ඉදිරිපත් කරගෙන මේක යහපතට යනකොට තමයි මේ ਸਰවඥාන්සි කියන්නේ ඔය වැඩේට මට උදව් කරන්න බෑ කියලා. ඉතින් අපි හිතනවා නම් වෙන කාගෙන් සුභාදින්තන කාර්යවාදයක් මේ උදව් වෙයි කියලා ඒක තනි කර හීනයක් විතරයි. එදින්ද තන්නේ ක්‍රම තමයි දැනගන්න ඕනේ කිසියම් දෙයකට බය වුණොත් ඒක ක්ලේශයක් වඩපත් වෙනවා ලෙඩක් වඩපත් වෙනවා කෙලෙසට කියන නමක් තමයි බය මට පුළුවන් මං ගෙනාවු ධර්මතා අනුව මේක අනිවාර්යයෙන්ම ද්වේෂපදන මේකට මං ආපහු වැඩෙන පුතක් යන භූමියේද මට මේකට ප්‍රේම කරන්න පුළුවන් වෙන්න මේ තනි ගතියද මේ පාළු ගතියද මේ ඒකාකාර ගතියද මේ නීරස ගතියද අසරණ ගතියද නිකම්ම රහෙන් තල්ලු වුණා මම සමාජයේ මාව කොන් කෙරුවා. අනේ ඒක හොඳයි කියලා. ඉතින් අර පිස්තන කෙනෙක් මේක විස්තර කරනකොට ලියලා තියෙනවා. ඒ වෙලාවේදී පේන්නේ අපි හැම පැත්තෙම මිහිර කෙරුවා. කිසිදයක් හිතන්න බෑ හිතත් හිර කියලා. හැම තැනම බයයි, අනිශ්චිතයි, අසරණයි, අසාධාරණයි. එල්ලෙන්න වැඩක් නැතු වගේ. නමුත් මේ ටික තියෙන්නේ විශාල ඉඩපාඩුවක. ඒක තමයි නිවන කියන්නේ. ඇතුළට පේන්නේ හිර වෙලා වගේ පිටරයක් අට්ටවගෙන මේ පිටරේ තියෙන්නේ අසීමිත විවේක ස්ථානයක. ඒකයි මේ පාළුවකේ දැන්. මෙන්න මේ පාළුවේ තමයි වෙනස් වෙන්නේ නැති ගතිය දුකක් දෙන්නේ නැති ගතිය ආත්මයක් නැති ගතිය තියෙන්නේ. අන්න ඒක ඒ විදිහට දකින්න නම් ද්වේෂයෙන් හිත මායාවෙන් දෙන්න බෑ. ඒක ඉස්සෙල්ලා ඇත්තටම අර ආනපාන තියෙනකොට පොඩිවට අපි පුරුදු කරලා ගෙනියන්න ඕනේ. ඒකමයි බරපතල විදියට ඇවිල්ලා මගේ කය තියෙන තිබේවා මරණය තියෙන ජීවිතේ තියෙන තිබේවා මම මෙච්චර කල් සංසාරේ කෑවා ඇති. අද මම මේ ගහකට යනවා කියලා කියොත් එදාට තේරෙනවා කිසිම කිසිම හවුහරණක් මේකට නැහැ. තන්නේ ක්‍රම මේ දුක ඇති කරේ මම නම් මම ගෙවක් කරන්නේ. අනේ එදාට තමයි තමයි තේරෙන පටන් අරගන්නේ අපි පිටින් සර බලකාරී දෙයයන් ආසේ වේවා. වෙන කවුරු හරි වේවා. අදහන තාක්ක නීචයි තුච්චයි වහල්. බයයි. බැලෙන එකමක් කරන්න. තමන්ගේ දේ තමන් අතට ගමන් තේරෙනවා ඕනේ කපාගෙන යන්න පුළුවන්. ඒක නිසා සඳහන් කරලා තියෙනවා තමයි ළඟ තියෙන ශ්‍රද්ධාදී ඉන්දිය ධර්ම දියුණු කරන්න ඕන නම් කායේච ජීවිතේච අනපේක්ෂතාව වට වේ. මේ කය පිළිබඳ හෝ ජීවිතය පිළිබඳ තියෙන අපේක්ෂා තේරෙන් බැලගන්නේ. ඒක මොකක් හරි දුනොත් ඒක අනිවාර්යයෙන්ම මේ ආශාවට මේ කෝපයට තියෙනවා. ඒකයි අපිට බැරි වෙන්නේ. ඒ නිසා සියල්ලම බහකට බලක්. කියන්නේ අබිනිෂ්ක්‍මණය එහෙම නැත්නම් ත්‍යාගය එහෙම නැත්නම් දානේ අන්තිම කෙලවර තමයි අපිට මේ බයක් ඇති වෙන්නේ ලේසයක් හරි ආත්ම සංඥාව තියෙනවා. ලේසයක් හරි සක්කාය විච්ඡේ තියෙනවා නම් බය ඇති වෙනවා. ඒ බය තමයි කෝපයක් පිළිට පෙනී තියෙන්නේ. නිසා මේ තදමාරු අවස්ථාවේදී මතුවෙන පුළුවන් මේ කෝපය මගහරවන්න පුළුවන් එකම ක්‍රමේ ලෑස්තිලා යෑමෙන් තමයි. මම යන්නේ ඒකටයි මේක එනවා ෂුවරකට මෙනවා ආපිරාටමද සිනාමුසු මුනි. මේ කෝපයට මුණ දෙන්න නම් එදිනෙදා ජීවිතේ අපිට බයින ගහන දු වෛර කරන කෙනාට මයික් එක කරන්න ඉගෙන ගන්න. සාධාරණ සාධාරණ කතා කරන්න යන්න එපා. පිම්බව හොයන්න යන්න එපා. යුතුයයි තුහන්නේ යන්නේ බාමට බැරි දෙයකට මෛත්‍රී කරන්න කියලා බලන්න. එතකොට අර හරස් ප්‍රශ්න අහන්න නැතුව යටත් වෙන්න කියන. අර නිබ්බිදා වෙනකොට අර කතනිකම එනකොට අපිට කියන්න පුළුවන් මේකට එකම දෙයයි කරන්න දෙන්නේ මේකට ලෑස්තිලා යන්න ඕන. මේක ලොකු සුභාසින්දනයක් කියලා බාරගත්ත දවසේ අපිට තේරෙන පටන් ගන්නවා මේක නිකන් සම්බඩ පාස් එකේ ලංකාවේ ඒ මීදුම් අතර වාහනයක් එනවා. ඒ මීදුම ආවට පස්සේ යහකට පේන්නේ. ඉතින් දන්නේ නැති මිනිස්සු ආරකණක කරගෙන ඉන්නවා මීතු බිමර වෙනකම්. කද්දාකත් ඉන්න. ඉතින් මේ හතත් යන්න බෑ. හැබැයි ගියොත් හැප්පෙන දෙයක් නැහැ. අඩි පහක් අය කරන්න පුළුවන් මේ පහ යනකොට තව අඩි පහක් අය කරන්න පුළුවන් ඒක යනකොට තව පහක් අය කරන්න පුළුවන් ඒ අඩු ස්පීඩ් එක යනකොට මොරේට ගිහලා නතරගෙන හිටියොත් හැමදාම නතරකම තමයි සංසාර මෙතෙක් කල් අපි කිරුවේ මේ මේ විවරණකම් බලන්නේ කියන්නේ මොකද යන්න ඉස්සරහට හැප්පෙන්නේ මොකක්ද බලාකුලක් අසින් ආශෙන්තරාවක් යනවා වගේ මේ කෝපය තමයි අපිට විශාල මුර්ගේ විශාල මකරේ විශාල දැලන්ටයක් මවල තියෙන බයක් ඇති කරනවා ඒකට ආත්ම සංඥාව ඉලගෙන හැබෑනේ ඉන්න ඔය කොච්චර කෙරුවක්වත් මේ පණ තියෙන්න eBay මේ කැලිරි ඔක්කොම ඉතුරු වෙලා තියෙන බයෙන් තමයි අද්දේ කරලා බලලා හෙට භාවනා කරමු කියලා ප්‍රශ්න කරනවා යම් කිසි කෙනෙකුට අන්නේ වැනි ගැඹුරු තීරණාත්මක දෙක අතරමැදි අවස්ථාවේදී හැකියාවක් තියෙනවා නම් මේ රාගෙම තමයි මේ ද්වේෂය විදිහට වංචා කරන්නේ ලෑස්ති වෙලා ගිහිල්ලා ඒ දක්විලි සාගෙන එනකොට ඉස්සරහට යන්න ওই යකාවේ කියන තරම්ම කල්පාට නැහැ එදාට බුදුහාමුදුරුවෝ මේ ගැඹුරු බණ කියලා කියන දේවල් සූත්‍ර කියනකොට හොඳට තේරෙනවා උන්වහන්සේ කියන දේවල් මේ භව තණ්හාවෙන් කාම ආශාවෙන් යුක්තෝ කියනකොට ඒක තේරෙන්නේ නැහැ කියලා ගැමක් තියෙනවා හරියට මේක විනිවිදලා කියනකොට මේ අවුරුදු 2500 කට ඉස්සෙල්ලා දේශනා කරපු ධර්ම කහ කෑල්ල දෙකට කැඩුවා වගේ. සම්පූර්ණ සජීවී. ඒකනම් සම්පූර්ණ ආත්ම සංඥාව දුරු කරා. සම්පූර්ණ සක්කාය දිට්ඨිය දුරු කරා. දුරු කරලා මුළු හදි 100 100ක් ඒක කරනකොට සරත් මුල ජේතවනාරාම බුදුහාමුදුරුවෝ ඉන්නකොට වගේ මේ සූත්‍ර මාර්ගිනක සංනිවේදනය වෙනවා. සූත්‍රය කියලා කියන වචන ටිකේ නෙවෙයි අපි මෙතෙක්ම කරගෙන කරගෙන ගිය වැඩි ඊගාවට එන අපි අභියෝගේ ඊගාවට එන කඩයිමේදී පැහැදිලි කරන ලෑස්තිලා ගිහිල්ලා ඒ කෝප ස්වරූප නුරුස්නා ස්වරූපේනවා අන්නේ කෝප ස්වරූපෙට මෛත්‍රී කර කර ඉන්න දෙපා ඒක මෛත්‍රී කරන්නේ සමත මට්ටමේ මිහිටි කරන්නේ කෙලින්ම මූණ දීලා ප්‍රතික්‍රියා නොකර මොනක්වත් නොකර ඉන්න පුළුවන් තත්ත්ව බැලුවොත් මීදුමක් අස්සේ යනවා වගේ යන්න පුළුවන්. ඒ නිසා මෙතෙන් ගිය කෙනයි නොගිය කෙනයි අතර ධර්මයේ දිහාට දක්වන ආකල්ප, රාගයක් දිහාට දක්වන ආකල්ප, ද්වේෂයක් දිහාට දක්වන ආකල්ප, සමාජ විද්‍යාවට දක්වන ආකල්ප, දේශපාලනයේ ආර්ථිකයේ සම්පූර්ණම වෙනස්. ඉතින් අපි සම්පූර්ණ වෙලාවට මෙහෙම ආකල්පයකට මුහුණ දෙන්නෙවත් නෑ සම්පූර්ණ මුළු ජීවිතේම කාමසුඛ කලිකාමයේ වට යට කරනවා. එහෙම නැත්නම් අත්ති කිලමතාණියෝග කියලා කරනවා. මේ දෙක මැදින් යන මනුෂයාට විතරයි. මධ්‍යස්ථාරණක් ඇති කරගෙන ඒකේ රූපාකාරය නැත්නම් කාය සංස්කාර ගෙවම් කරලා ඔය චිත්ත සංස්කාර දිහාවට ගිහිල්ලා යනකොට සම්පූර්ණ කහකුට්ටමක් අරගෙන අනල නැවත අතක් බෙදනවා වගේ. නිතර නිතර ආනන්ද කොට ගන්නවා. අනානා වෙනවා අනානා වෙනවා අපි එකක් එක්ක හරි අවබෝධය හඳුනා ගන්න ගියොත් හිරෙනවා. ඊගාවෙන එක තීනකට වැඩිය හොඳයි. ඊගාවෙන එක තීනකට වැඩිය හොඳයි කියලා ගියොත් හැලෙන්නෙම අපේ රුචි අරුචිකම් දෙක තමයි. හැලෙන්නෙම අපේ පෞරුෂත්වයට. ඉතින් මේවැනි ඔය නිබ්බිදා වගේ ඥානයක් පහළ වෙලා හරහනෝ ගියොත් ඒ පුද්ගලගේ පෞරුෂත්වයේ කවදාකවත් වෙනසක් වෙන්නේ නැහැ වෙනවා නම් වෙන්නේ පිට පොත් විතරයි. මේක හරහා ගියාට පස්සේ මේ මිනිස්යා ලෝකයේ තියෙන දේවල් વિશે හොඳ නරක વિશે හරි වැරදි විශේෂයි සම්පූර්ණ වෙනස් ක්‍රමයකට බලන්න. කතාවක අගතිකට වැටෙන්නේ බය නිසා. අගතිකට වැටෙන්නේ ආසාව නිසා. ඒ කියන හතරවෙනි මොකක්වත් නෑ ආ ඉන්න දේ හොඳට හරහා යන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ තමයි අපේ මොලේ තියෙන ඒ හැම සම්බන්ධතාවයක්ම වැඩ කරන්න පටන් ගන්න. නැත්නම් අපි බොහෝ විට මේ කෝපයෙන් මේ නුරුස්නා දේට තියෙන බය. මේ දන්න හැව මේ අපි ළඟ තියෙන මේ හැව හලන්න තියෙන කම්මැලිකම නිසා අපහසු මේ මේ පරණ තියෙන කුණු කන්දලේ තියෙන ආශාව නිසා අර අලුතෙන් එන එකට අපි නොදන්නා දේට වෛර කරගෙන ජීවත් වෙන නිසා මේ කෝපය ඥානයේ හේවණලක් විදිහට ගන්න. මතු වෙන්නේ කෝප ස්වරූපේ, නුරුස්නා ස්වරූපේ, ඒකාකාරී ගතිය, තනි ගතිය, පාළු ගතිය, රහින් තල්ලු කෙරුවා කියන ගතිය කොම් වුණා වගේ කියන ගතිය මේකේ විශාල වටිනාකමක් තියෙනවා. විශාල වටිනාකමක් තියෙනවා. ඒක මග ආරවන තාක් කල් අපි නැවත ආයෙ වැටෙන්නේ ආයෙ කාම ලෝකෙටමයි ආයෙ කාම අපේම රුචර්චකම් වලට. ඒක හරහාගේ දවසේ සම්පූර්ණ අලුත් වීමක්. ඉතින් ඒක නිසා සරුවත් සංසඳාන යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ විදියට යස්සන්තරේ රසාන්තර තෝන සම්තිකෝපා මේ අන්තරමැද අවස්ථාවේදී යම් කිසිම කෝප කරන්නේ නැතුව ඉති භව භව මිති පීචිකන්තෝ මේ තඩමාරුවේදී වැටෙන්නේ නැතුව බැක්ක ගන්න නැතුව කෙලිම ඉදිරියට යන්න සංයෝජන ධර්ම දුරු කරනවා කියන එක තරමක් නෑ ඒක දාහනේ මාර්ගෙමුත් අපි කරනවා සීලේ මාර්ගෙමුත් කරනවා සමතෙත් කරනවා මේ විපස්සනාවේදී තමයි සම්පූර්ණ පන්නරේ හිටින්නේ ඒ මොකද එතෙන්දි විතරමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට අපි තට්ටු කරන්නේ. අපිට තට්ටු කරන්නේ ඒගොල්ලෝ ඒ වෙලාවේදී තමයි. අන්නේ වෙලාවේදී පිටිපස්ස බලන්නේ නැතුව. කවුද පිටිපස්සෙන් එන්නේ කවුද ආසාද කියන තු ඉදිරිම බලාගෙන ඒ කෝපේ හරහා ගිය එකම ක්‍රමයේ තියෙන ලෑස්තිලා යන විතරයි. ගිය දවසේ තේරෙනවා දුහාමුදුරන් තියෙන කුසලම තාර්ථි ගුණය. කොච්චර ඈතට ගියත් කොච්චර කලින් ගියත් අපේ පෞරුෂත්වය වෙනස් කරන්න පුළුවන් වුණාට ධර්මය අනුව කටයුතු කරනවා. ඉතින් ඒකට ඉස්සලා අපි ගොඩාක් මේ අවස්ථාවට ඇවිල්ලා මඟ අරිනවා. ගොඩාක් පැන පැන යනවා. කර්ම ගෙවෙන කණ යනවා. වෙලාව ආපු වෙලාවෙ තමයි දැන් ඇති. ඇති කියන්නේ ඇති. අද මම මේක හරහා යනවා කිව්වට පස්සේ එහා පැත්තට යන මිනිස්සයා මේ පටන් ගන්න එක නෙවෙයි. සම්පූර්ණ හැරෙච්ච මිනිස්සෙක් එහා පැත්තට යනවා. මේ වෙලා වෙලා වෙලා වෙලා මේක ආශේවනය කරලා, අසුරු කරලා, භාවිතා කරලා දැන දැන ගිහිල්ලා බහුලීකృత කරනවා. ඕනේ දෙන්න ප්‍රශ්නයක් මතුවෙනකොට කිසියම් දෙයකට පක්ෂයක් ගන්න නැතුව ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම මුලමඳාක බලීමෙන් කියන අපිට තේරෙනවා මේකේ භාවනාදී ආනාපාන විතරක් අදාළ වෙන දෙයක් නෙවෙයි ඕනෙම සමාජ සිද්ධියකදී ඕනෙම ඉදිරියට වැඩවලකදී ගන්න පුළුවන් දෙයක් කියලා දැක්කට පස්සේ තමයි අපි ඔය පළවෙනි සංකෝධන ධර්ම තුන කැඩීම නැත්නම් ධක්ඛාය දිට්ඨිය කැඩීම සීලබ්බත කියලා බොරුවට කියන අනවශ්‍ය දේවල් පැත්තක දාලා විචිකිච්ඡාව කියන්නේ Taman කෙරෙන්න රැක උපදවන ගැතිය පැත්තකට දාලා මේ නාදයට නිතරම අපි ළඟ තියෙන ඒ උපේක්ෂාවට ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතන ඉන්නේ එක්කෙනෙක් මම හිතන්නේ මේ කියන දේවල් අත්දකපු නැතිවත් වෙන්නයි කියලා. උගදෙනකොට තියෙන තේපර බලන්න. මේකද කරන්න ඕනේ මේකද වෙන්න ඕනේ කියලා දැනෙන නැති ගැතිය නිසා එකයි කියන්නේ. අපි හිතුව මුණ දෙන්න ඕනේ. ඒකයි සර්වඥාන්සේ මේ ඈතක ඉඳලා අපිට මේ ධර්ම කොටස කියලා දීලා තියෙන නිසා දවසක කර්ම වෙච්චාම අපේ දවසක අපේ ඉන්ද්‍රිය ධර්මකින් මතුවෙච්චාම ටිකිටි ඇතුලේ ඉඳගෙන පිටරේ කටු කඩාන එකට ඉන්න වගේ අර කියන බය ගතිය කාය පාළු ගතිය තනි කර ගතිය කොහොම තුනී හිලියක් උතන්දී කඩලා දාපු දවසේ තේරුම් පටන් ගන්නවා අපි එළි වෙන්නේ විශාල හිස්තනකට කියලා. ඒක තමයි ඒ නිබ්බිදාවෙන් හම් වෙන ඒ සියලු සංස්කාරයන් කෙරෙහි ඇති උපේක්ෂාව එහෙම නැත්නම් පටි විපස්සනා වශයෙන් හිත කෙලෙස් ඇති කරන හිත විඥාණය විපස්සනාට ලක් වෙන්න පටන් අරගන්න ඊට පස්සේ තමයි එතකම්ම යන්නේ විඥාණය විසින් පෙන්නන මායා ලෝකේ තමයි. දැන් කඩවුවට පස්සේ මැජික් කාර්යයේ පිටිපස්සෙන් ඉඳලා මැජික් එක බැලුවා වගේ එයාගේ ඇස්බැඳුම් ටික අහුණාට පස්සේ මැජික් එකක් නැතුව. ඒ නිසා පස්සේ දවසේ අපි ගත කරන්නේ බණ ගොඩක් අහලා දෙනවා භාවනා කරලා තියෙනවා මේ කොටස හේතු කරන මේ සැක බය ඉතින් අනිශ්චිතතාවය එනකොට ඍජුව මේකට මුහුණ දෙන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන සිළු දිනාටම සැනසීමදා වේවා කියලා මතක් කරනවා.